හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් එහෙම නැත්නම් කමටහන් සුද්ධ කිරීමේ වාර්තා අවස්ථාවක් ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කළ දින විදිහට අපි ආරාධනා කරමු. අවසරයි ස්වාමීන් වහන්ස. අද දවසේට කමටහන් වාර්තා 8යි ලැබිලා තින්නේ. සාදු සාදු. ඒකෙන් පහක් භාවනාව පිළිබඳ තියෙනවා ධර්මයේ පිළිබඳ දෙකකුත් සාමාන්‍ය එකකුත් තියෙනවා ඒ සියලුම වර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි හොඳයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස පාරයන්ක භාවනාවට ආදුනිකයෙක් වශයෙන් මගේ කමඨහන් වර්තාව මෙසේ ඉදිරිපත් කරමි පරියංකයට වාඩි වී මම දැන් මෙතන කියා සිත ශරීරයට ගෙනෙමි මාගේ මූලික කමඨහන ආනාපාන සතියයි. ආශ්වාස කරන විට උඩුකය ඉස්සෙන හෝ පිම්බෙන නිසා ආශ්වාසය කරන බව දනිමි. ප්‍රශ්වාස කරන විට එය හැකිලෙන හෝ පහත් වන නිසා ප්‍රශ්වාස කරන බව දනිමි. මේ හැර සුලන් රැල්ල ප්‍රකට නොවේ. පරයන්කේදී ආශ්වාස ප්‍රශ්වාස 3-4කින් පසුව උඩුකය වැනෙන්නට විය. එය ප්‍රකට වූ හේයින් මම නිරීක්ෂණය කෙරෙමි. චලනයේ රිද්මයානුකූලව දෙපැත්තට ඉදිරියට පස්සට රවුමට ආදී වශයෙන් සිදුවන බව දුටිමි. මෙසේ වැනෙන අතරම බෙල්ල කඩා වැටි නාභිය තෙක්ම උඩුකය හැකිලේ. බෙල්ලේ වේදනා එන විට මම එම වේදනාව නිරීක්ෂණය කළෙමි. වේදනාව අධික වූ විට සතිමත්ව හිසත් සඳත් කෙලින් කරගතිමි. නැවත වැනෙන ස්වභාවය ප්‍රකට වන විට මම සිත ඒ වෙත ගෙන ආවෙමි. නැවත බෙල්ල පහත් වේ. මේ ක්‍රියාවලිය පැය පුරාම මෙලෙස චක්‍රයක් මෙන් සිදුවේ. මේ අතර සිත සිතුවිලි වලට වරින් වර පිටයයි. සමහර විටක නැවත වැනෙන ස්වභාවය වෙත හිත ආවිට හිත පිට ගිය බව දැනගතිමි. සමහර විටක හිත පිට ගිය බව දැනගෙන නැවත වැනෙන ස්වභාවයට හිත අරගෙන එමි. අවස්ථා කීපයකදී හුස්ම හිර වෙනවා වගේ බවක් දැනුණු නිසා තදින් උවමනාවෙන් හුස්ම ගත්ෙමි. මේ සෑම අවස්ථාවකම ප්‍රකට වූ ඇනෙන ස්වභාවයට හිත යොමු කෙලිමි. ආශ්වාස ප්‍රශ්වාසයේට වරින් වර ආශ්වාස ප්‍රශ්වාසයේද වරින් වර ප්‍රකට විය. ප්‍රකට වන්නේ යමක්ද මම මේ වෙත සිහියගෙන ආවෙමි. මේ කරගෙන යන ක්‍රමේ යම් දෝෂයක් විතොත් හෝ මාහට යම් උපදේශක් වෙතොත් කරුණාකර පහදා දෙනමින් භක්තිපූර්ණකව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේකදී අර ඇඟ වැක්කන ගතිය, බෙල්ල කඩා වැටෙනා වගේ ගතිය දැකලා කලබල වෙන්නේ නැති ඔය කියන විදිහට ගත කළොත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒක ස්වභාවයෙන්ම මේ සමබර වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා Taman දැනගන්න ඕනේ මේ බෙල්ල කඩා වැටීම කියන එක එක සැරේ වින එකක් නෙවෙයි. ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තමයි සිද්ධ වෙන්නේ. සිද්ධ වෙලා ඒ අවසාන අවස්ථාවට ගිහලා තෑහෙන වෙලාවක් ගියාට පස්සේ තමයි දැනෙන්නේ අන්නේ ක්‍රියාවලිය බෙල්ල කඩා වැටීමේ ක්‍රියාවලිය වෙනදට වැඩිය ජවනිකා සහිතව බලාගෙන ඉඳ ගියොත් ඒක අහම්බයක් නෙවෙයි. කියලා කරන වැඩක් එතන තියෙන්නේ. අපේ අවධානය අරමුණකට ගිය ගමන් එහෙම නැත්නම් මූල කර්මස්ථානට ගිය ගමන් ඇඟ වැක්කරෙන පටන් ගන්නවා. ඉස්සරහට යනකොට තමයි මේ දෙකම දැනගන්න පුළුවන්. ඒකට අර අච්චරම අමාරුවට ගිහිල්ලා අච්චරම බෙල්ල කඩාව බෙල්ල රිදෙන මට්ටමට එන්න ඉස්සෙල්ලා දැනීමක් එනවා. ඒත් කියනවා හදන්න යන්න එපා. හොඳ අවදියෙන් දැනගෙන ඉන්න මේ ශරීරයේ මට පාලනය කරන්න බෑ. අපි යම් වෙලාවක ශරීරයේ මෙහෙම හොඳට පවත්තන හැම වෙලාවකම ඒක එක විදිහක රඟපෑමක්. ස්වභාවේ නම් ශරීරයේ වගේ මොම රිලැක්ස් විදිහකට තමයි තියෙන්නේ. බබෙක් නිදාගෙන ඉන්න හැටියක් බලන්න. නැත්නම් නිදාගෙන ඉන්න වෙලාවක බලන්න ශරීරේ බොහොම රිලැක්ස් එකේ තියෙන. එතකොට ඔය අපිට ඕනේ ඉරියව් පවත්වන්න බෑ. ඒ නිසා අපි මේ ශරීරයේ ඇති වෙන මේ වෙනස්කම තේරුම් ගන්න තේරුම් ගන්න ක්‍රමයක් තමයි මේකේ නේවාසිකයන් මම නෙවෙයි විධායකයා මම නෙවෙයි වේදක මම නෙවෙයි මම කියන දේ කරන්නේ ඒක තේරෙන්න අපි අපි උදාසීන අරමුණට හිත දාලා දාලා දාලා ඒකේ දක්ෂකම පුරුදු වෙලා අර අරමුණට හිත නිමග්න වෙන්න හදනකොට කය එයාගේ ස්වභාවික මොනවද කියන්නේ සහැල්ලු වෙන්න පටන් අර ගන්නවා. එක පැත්තකින් කියනවා මේක වීර්ය සහ සමාධිය අතර දෙකේ තියෙන විෂමබර භාවය සමාධිය වැඩි වෙලා වීර්ය අඩු වුණොත් ඉරියව් වැක්කෙනවා. සමාධිය අඩු වෙලා වීර්ය වැඩි වුණොත් කඳ කෙලින් හිටනවා. හැබැයි ඇවිස්සෙනවා මේ කුලප්පු වෙන විදිහට වගේ ඇවිස්සෙනවා. ඉතින් මේ දෙක මැද හරියට සමාධියයි වීර්යයයි ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා කියලා දැනක් පෙන්නනවා මේ ධ්‍යානෙට යන්න ඉසලා සමත භාවනාවේදී සද්ධාවයි වීර්යයි සමාධියයි සතිය වීර්ය ප්‍රඥාවයි සද්ධාවයි වීර්යයයි සමාධියයි සමබර වෙන්න පටන් ගන්නවා. ඉස්සලා අපි උපයාගත්තට උපේන වෙලාව ඉව සමබර නැහැ. සමබර වුණාට පස්සේ ඒ ඉඳුරන් සියල්ලම එක දිශාගත වීමක් වෙනවා. එන්නේ දිශාගත වීම අවශ්‍යයි ඒ නීවරණ ටික කඩාගෙන ඇතුළට යන්න. ඉතින් දැනට තියෙන මේ දෙක අතර විසම්බර භාවයක් ඒවා දැනගන්න. දැනගෙන ඉදිරියට යන්න යන්න යන්න යන්න යන්න යා සමබර වෙලා ස්වභාවයෙන්ම වීර්ය සහ සමාධිය අතර සමතුලිත භාවයකට එන්න පටන් අරගන්නවා. ඊට පස්සේ ශරීරය සෞඛ්‍ය සම්පන්න වෙන්න හදනවා කියන්නේ සුව වෙන සේවාව කියලා කියන්නේ. පස්සද්ධි වෙන්න හදනවා කියලා කියන්නේ. ආන්නේ පස්සද්ධිය එනවා. ඒකෙදී බෙල්ල කඩා වැටීම වැඩි වෙනවා. සක්මන් කරන්න නැතුව වාඩිවෙනවා. මොකද සක්මන් කරලා ලෑස්තිලා ගියොත් කැඩෙනවා තමයි බෙල්ල වැටෙනවා තමයි. නමුත් දැනගැනීමේ හැකියාව එන්න එන්න වැඩි වෙනවා. සමහර වෙලාවට දීර්ඝ කාලීන වශයෙන් චක්‍ර වගයක් යනවා. ඒක කාලයක් තියෙනවා කඩා වැටෙන තෝ කෙලින්ම හිටනවා වගේ. ඒතකොට හිතනවා දැන් නම් හරි කියලා. නමුත් ආයසරයක් යනකොට ආයසරයක් කාලයක් යනවා. ආයෙ ටිකක් කඩා වැටෙන ගතියක් ඉස්සලතරම එන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ මේක ඉද්ද ගැහුවාගේ හිත හිත ගන්න වෙලාවක් එනවා. ඒ වගේ මේකේ පොඩි දීර්ඝ කාලීන චක්‍රයක්ත් තියෙනවා. මේ පළවෙනි චක්‍රයේ පරික්‍ර කරකෙන්න ওই විදිහටම කරන්න. ඉස්සරහට එනකොට එයා එයාගෙම සමතුලිත භාවයේ සමාන භාවය හදා ගන්නවා කියන අදහසින් ඉදිරියට අනිකයි කරන්න තියෙන්නේ. ගර්ථර ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මූල කර්මස්ථානය ආනාපාන සතියයි. මම දැන් මෙතන කියා භාවනාව ආරම්භන විට බොහෝ වේලාවෙදී ආනාපානයේ වැටහි. ඒ දෙස සිත යොමු යොමා සිටින විට ඉක්මනින් හුස්ම සංසිඳේ. සමහර වේලාවට භාවනාව ආරම්භීමේදී ආනාපානයේ ඊතා සියුම්ම වැටහෙන බැවින් එය ඇවිස්සීමට නොයා හිඳින ඉරියව්වේම සිත පවත්වමි. හුස්ම වේදනා සහ සිතවිලි සංසිඳී සිත හිස් බවක් වෙත අරමුණු කරගෙන කාලයක් පවතින විට විවිධ චිත්‍ර රූප ඇතිවෙමින් නැතිවෙමින් යයි. මේ අතර පිරිත් සිතට අරමුණු වේ. විවිධ ධර්ම කරුණු ඉන්දිරා යාසෙන් සිතට නැගේ. මම මේ හැම දෙයක්ම අනෙකුත් සිතුවිලි මෙන් වටිනාකම් නොදී බලා සිටින්නෙමි. එවිට ඒවාද ඇතිවෙමින් නැතිවෙමින් යයි. අනිත්‍යතාවයේ වැටහි. ප්‍රශ්නය. ගරුතර ස්වාමීන් වහන්ස මෙම ධර්ම කරුණු සිතට නැගෙන විට ඒවා මෙනෙහි කළ යුතුයද? මෙම කරුණු සිතට නැගීම සහ මෙනෙහි කිරීම ධම්මානුපස්සනාවද? එසේ නොමැතිනම් ධම්මේ ධම්මානුපස්සී විහෙරති යන්න භාවනාවට සම්බන්ධ වන අයුරු අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. භාවනාව වැඩි දියුණු කර ගැනීම සඳහා උපදෙස්ද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක ඇත්තට එහෙම මෙනෙහි කරලා හෝ උනන්දු කළ යුතු අවස්ථාවක් නෙවෙයි. සාමාන්‍ය තාමට හොඳට තැම්බිච්ච ආල නෙවෙයි, බාගෙට තැම්බිච්ච ආල. එහෙනම් තාම සම්පූර්ණ වැඩිච නැති අදහස් ඒ වදිගේ ගියොත් වැරදි දෙකක් වෙනවා. එකක් තමයි තම මූල කර්මස්ථානයේ සතියෙන් ගිලිනවා. දෙක මේ බාබිට බාගෙට තැම්පිච්ච allele කාලා මේක ධර්මය කියලා පටලවා ගන්න. ඒ නිසා මේ වෙලාවේදී ඔහොම යන්න ආරින්. මේ යන්න ආරනකොට තමන් ඒ ඔක්කොම පැත්තෙන් ධර්ම කරුණු පැහැදෙනවා, මේ පැත්තෙන් ආනපන වෙල නැති වෙනවා, මේ පැත්තෙන් ශරීරයේ තිබිලා නැති වෙලා යනවා. ඒ ඔක්කොම තියෙද්දි කඹේ ඇවිදින්න වගේ ඒ සමබර භාවයේ පවත්වා ගැනීම තමයි මේ වෙලාවේදී යෝගාවචරය කරන්න ඕනේ ඉස්සරහට ගියාම තේරෙයි තේරුණාට මං කියන්නේ 100ක් පාලනයට තේරෙනවා කියලා මොන කලබලයේ හිතේ තිබ්බත් ඒකේ තැම්පත්කමත් හිතේ තියෙනවා ඒ වෙලාවේ කොච්චර කලබලලා තිබුණත් හිතේ තැම්පත්කම තියෙනවා ඒ වෙනතම මේ චෛසික අතර මේ ඒකාග්‍රතාවය කියන චෛතසිකය හිතේ හැම වෙලාවෙම තියෙනවා අපි ඒක දන්නේ නැහැ ඒක ඉස්මතු කරගන්න බෑ ඒ නිසා අපි කලබිත වෙච්ච එකක් දිහා බලනකොට හිත කලබල වෙනවා මේකට සරුවච්චන්හන්සේ උපමාවක් දෙනවා. ගැඹුරු මුහුදේ ඉහළම කෙළවර ජල තරංග නිසා හුලඟ නිසා කැළඹිලා තියෙන නිතරම රැළ ගහ ගහ තමයි තියෙන්නේ. ඊටාම ගැඹුරත් අඩියත් විශාල මත්ස්‍යයන් නිසා තිමිර පිංගල මහා පිංගල ආදී කියලා නම් කරලා දීලා තියෙන සත්තු යනකොට යට පතුලත් කැළඹිලා තියෙනවා. නමුත් මැද මුහුද කද්දාවත් කැළඹෙන්නේ නැහැ, හෙල්ලෙන්නේ නැහැ කියලා. ඉතින් මේ වගේ තමයි අපේ හිත වට රාමුව නිතරම කැළඹිලා තියෙනවා. උඩ කොනයි යට කොනයි කැළඹෙන. මම කවදාවත් කැළඹෙන්නේ නැහැ. ඉතින් අපි දැනගන්න මේ කැළඹෙන දේවල් ඇසුරු කරන්නේ නැතුව කැළඹෙන්නේ නැතින ඇසුරු කිරීමේ දක්ෂකම අවධානය යොමු කරොත් ඕන වෙලාවට කැළඹෙන්නේ නැතු වෙන්න පුළුවන්. කැළඹෙන්න ඕනේ නම් මතු පිටට යගිය ගම කැළඹෙනවා. ඉතින් ඒක නිසා මේක දන්නේ නැති අපි සමස්තෙටම ආරූඪ කරනවා කැළඹෙන ගතිය හෝ මධ්‍යස්ථ ගතිය විවේක ගතිය නමුත් එහෙම නැහැ ඒ හිත දන්නවා පිටලෙල්ල කැළඹිලා මැදමැදේ කවදාකවත් කැළඹෙන්නේ ඉතින් කවුරු ඇවිල්ලා පිටම පිටට අපේ හිත ගෙනියන්න කියත් අපි දන්නවනම් ඒකට කියොත් නම් කැළඹෙනවා තමයි හැබැයි මේ මැදට ගන්න පුළුවන් නම් ඕනම අමලියක් ලෝකෙ සිද්ධ වෙච්චි කොටිම කියන මරණ චිත්තක්ෂණයේදීවත් කැළඹෙන්නේ නැහැ ඒ නිසා අපි කොතෙන්ද ප්ලග් වෙන්නේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ පිටලෙල්ලට ප්ලග් වුණොත් කලබල චංචල වැඩි මැදට ගියොත් අපිට ලෝකෙත් එක්ක සම්බන්ධයක් නැහැ. ඉන්ද්‍රිය බද්ධ ගතියක් නැහැ. ඉන්න පුළුවන්. ඉතින් ඒක මනුස්ස හිත. මගේ හිත කියලා වෙන මොඩල් එකක් නැහැ. ඉතින් ඒ නිසා ඔය කැළඹිලි තිබුණට කැළඹිලි වලට කැළඹෙන්නේ නැතුව ඉන්න පුළුවන් කලාවක් තියෙනවා. ඒ කරන්නේ මොකද්ද? අර මතු පිට යන්න අතර හිත කියන ඔබට යන්න ඕන නම් කලබල වෙන්න ඕන ඕකට ගිහිල්ලා බලපන්. කාට හරි මලකවල් ගැන කලබල වෙන්න පත්‍රේ මර දැනියු කියවන කවුරු හරි මර තුන් හතර දෙනෙක් කොහොමද මැරලා තියෙනවා. ඕනනම් අඬන්න පුළුවන්. ඕනනම් මලකවල වලට යන්න පුළුවන්. ඒ නැත්තම් සුබසන සපතිටි කියලා බැලුවොත් ගෑණියෙක් මිනිහෙක් හොයාගන්න පුළුවන්. මගුල් ගෙවලුත් තියෙනවා. ඕන එකක් තියෙනවා. ඒ වගේ මේ හැම තැනම හැමදේම තියෙන ෂෝක් එක හොඳයි. ඒකේ මොකටද ප්ලග් වෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකටද මානසික කාර්යය යොදවන්නේ? මොන මොකටද විතක්කේ යොදවන්නේ? මොකටද චේතනා යොදවන්න කියන එක ඇටියට පුද්ගලයා වෙනස් වෙනවා. ඒ නිසා ඉස්සල මේ මුළු චිත්‍රෙම පේනකන් කලබලටත් යන්න අරින්න, තැම්පත් වෙන්නත් අරින්න. ඒවට එක එක කලාවල් ක්‍රම ප්‍රතිපදා තියෙන ඔක්කොම කරන්න. කියලා බලන්න දී ඇති වෙලාවේ අපි ඉපදිච්ච දවසේ ඉඳලා මේ වෙනකම්ම හිතේ තත්ත්වය ඕකයි. අපි අර ලේචිරත් පහසුරත් කලබල ඉවට ප්ලග් වෙන එකයි වෙලා තියෙන්නේ. මතු පිටට. ඒක නිසා සරුවචනාංශය දේශනා කරනවා පබස්සරං ඉදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති තස්ස අසුතෝතෝ පුතුජනස්ස සමාධි භාවනා නත්ථීති වදාන මහනි මේ හිතේ මැද හැම වෙලාවෙම ප්‍රභාසරයි මතු පිට ආගන්තුක උපක්ඛලේශ වගේක් නම් තියෙනවා තමයි බැලු බැලමට වෙන්නේ ආගන්තුක උපක්ඛලේශ විතරනේ ඉඳා බහින්න දන්නේ නැත්තා. ඒ නිසා අසුතත් පුතඥය මුළු හිතම කැළඹිලා තියෙන විදිහට බාර ගන්නවා. එහෙම බාරගත්ත අසුතත් පුතඥයට කවදාව සමාධි භාවනාව සමාධි භාවනාවක් හරියන්නේ නැහැ. මොකද නොහැකි සංඥාවෙන් පටන් ගන්න නිසා. ඊට පස්සේ කියනවා පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති. තස්ස සුතවතෝ අරිය ශාවකස්ස සමාධි භාවනා අත්ථීති වදා. නමුත් මාන්නේ අසුවිරු ඥාන ඇති සුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා පිටපැත්තේ ලෙල්ලෙන් කොයිලායත් කරදර තමයි. හැබැයි මේ කරදර තිබුණට මැද මැදේ මැද ගොබේ හැමදාම ප්‍රභාස්වරයි කියලා අන්න ඒක දන්න කෙනා ওই කලබල ගණන් ගන්න ඒක විනිවිදලා පොඩ්ඩක් ඇතුළට යනවා. ඊට පස්සේ මොකුත් නැහැ. ඉතින් කවදද අපි යන්නේ කියන සුතවත් ආර්ය ශාවක தത്വෙට යන්නේ කවදද ඒක බුද්ධ විඳින්නේ කියන එක තමයි අපි මේ කරලා බලන්නේ. මුදට ඔරුවක් දියත් කරනකොට රැළ බින්දෙන හරියේදී හරිම අමාරුයි හතර දෙනෙක් ඕනේ නැවත අල්ලු කර ඔරුව තල්ලු කරේ. ඉතින් එහාට ගියාට පස්සේ දෙන්නයි පදින්නේ. ඒ දෙන දිගට මහබල් ගන්නකොට මුද මැදට යනවා මැදට ගියාට පස්සේ පෙරලෙන රැලි නැහැ. අන්න ඒ වගේ මේ කලාවේ අපි හැමදාම ඔය පෘථග්ජන භාවනාව නැත්තම් ගිහි භාවනාව කියලා කියන්නේ හැමදාම අපි දියත් කරලා ආපහු අරගන්නවා. ආයෙත් දියත් වෙලා ආයෙ අරගන්න. ඉතින් හැමදාම අර රැළ කැඩෙන හරියේ දගල දගල ඉනවා ගිය වෙලාවේ වෙන දෙයක් වෙන්න ඇතුළට ගියා නම්. ඒකට වෙලා තියෙන කොට බිම්ප පෙන්නේ නැති එක තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් එතකොට මොහොත වක්කාරය කියලා එකක් හැදෙනවා. අර තමන් ගොඩ වෙච්ච ගොඩ බිම පේන හරියට යනකම් දන්නවලු දැන් මම මෙතෙන්ට යන්න ඕනේ. මේක නැති වෙච්ච ගමන් මොහොදුන මොහොත වක්කාරය කියලා එකක් හැදෙනවා. ඒක තමයි කම්මැලිකම නීරසකම කියලා එන්නේ. ඉතින් ඒ නිසා හොද හොද මඩේ දාන එකයි වෙන්නේ. නමුත් අර මොඩල් එක දැක්කනම් නැත්නම් මේ කියලා තියෙන එක තේරුම් ගන්න ගියා නම් ඇතුළට ගැමුරට භාවනා කරලා භාවනා පුළුවන් තරම් ඉඳ ඉඳ ඉඳ ඉඳ තේරෙනවා මේ ඒකෝදි භාවය කියන එක ඒකාග්‍ර භාවය කියන එක නැති එකම චිත්තක්ෂණයක්වත් නැහැ. අපි කොහොමද ඒක ඒකට ප්ලග් වෙන්නේ නැත්නම් ඒකට මනසිකාරය යොදවන්නේ ඒකට විතක්කේ යොදවන්නේ කියන එක තමයි අපි ශිල්පේ දැනගන්න ඕන අවස්ථානුකූලව. ගෞරවනීය ස්වාමින් වහන්ස පළමුවෙන්ම සතියේ මඟ පෙන්වීම වෙනුවෙන් ඔබ වහන්සේට නිවන් සුව පතමි. නිතරම සතිය පුරුදු කිරීමට උත්සාහ කරමින් සිටින මා අද උදේ සතියෙන් සක්මන් භාවනාව කෙලිමි. සිත කයට ඇවිත් සම්පූර්ණයෙන් gediya පිටින් ඇවිදිනවා මෙන්ද ඊළඟට කකුල් දෙක වෙනම මහත්තුරු දෙන්නෙක් ඇවිදිනවා මෙන්ද දැනිනි. සාමාන්‍ය වේගෙන් වැඩි වේලාවක් ඇවිද්ද නිසා හොඳ ව්‍යායාමයක්ද ලැබුණේ. ඊළඟට පරයන්ක භාවනාවට ඇවිත් සතියෙන් වාඩි වුනිමි. වාඩි වූ මොහොතේ පටන් සතිය සතිය සතිය මාත් එක්ක යන්න මෙනෙහි විය. සිත සිත නැති සතියක් ඇත. ශරීරය හා ඉරියව්ව දැනුනි. හුස්ම දැනේ. සතියෙන් සිටි. මාවට නිවුන බවක් හා හිස් බවක් ඇත. ඊළඟ මොහොතේ මා නොදැනුවත්වම චිත්තක්ෂණයේ චිත්තක්ෂණය යනුවෙන් මෙනෙහි වීමට පටන් ගතියි. එය දැනුනි. එය හරියට ශරීරය හා මේ මොහොත ඉදිරියේ පහළ සිට උඩට යන සිහින් දුම් ඉරක් වැනිය. චිත්තක්ෂණයක් දැනෙන්නට ගති. මම එහි සිටියෙමි. එම චිත්තක්ෂණ කාලය දික් වෙමින් එහි සිටියෙමි. එය අපූරු සුන්දර දැකීමකි. ඊළඟට එම ක්ෂණ తত্ত্বය හා දුම් මිර බොඳ වී ගියේය. එවිට හෙමින් හෙමින් මගේ හිස පහතට නැමි නැමි ශූන්‍යතාවයකටපත් යන්නට විය. කරවල නැත, එලියක්ද නැත, විසිතුරුදු නැත, සුවදායක තත්වයක් ඇත. සතුටක් හෝ දුකක් නැත. ඇස් පියාගෙන සිටියාට ඇතුලෙන් ඇස් සැරගෙන ඇත. හිමින් හිමින් හිස නැමී යද්දී කකුල ළඟටම එන විට මම හිස ඉස්සුවෙමි. එවිට මට දැනුනේ මා බිම ඉඳගෙන ඇති ප්ලාස්ටික් ගෝණික්කෙකු ලෙසය. ටිකකින් ඇස්සර බැලුවෙමි. කිසිත් නොදැනේ. ඊළඟට ඇස් පියාගතිමි. සතිය යන්න මෙනෙහි වීමක් නැතිවම මට මා නොදැනෙන නමුත් දැනුමක් ඇති නිින්ද ගියා වැනි ස්වභාවයකට ගියමි. එය නිවි ඇත. නිින්දත් නොනිින්දත් අතරය. සමහර විට ශරීරයේ දැනුනේ නැත. භාවනාව ඉවර වූ පසුද සතිය මා සමග ඇති බවත් මා තුල කිසි දෙයක් නැතුවා වැනි හැඟීමක් සෑහෙන වේලාවක් පැවතුණි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. මොනවා කියන්න දෙන්නේ? හොඳයි කියලා ඕක නෙවෙයි හැබැයි කෙලවර. ඔය කියන්නේ ඔය තාම යන්න සූදානම් කරන වෙලාවේ ඒ නිසා මේක පුළුවන් තරම් වැඩිකරනද කවදා හෝ ඒ නිස්සද්ද භාවයේ Tamange ප්‍රകൃතිය බවත් මේ ඉදුරණ්ඩ ගැති වෙලා ගත කරන ජීවිතේ કૃතිම දෙයක් බවත් තේරෙනකන් ඔය පැරඩයිම් එක shift වෙන්න ඕන. අපිට දැන් වෙලා තියෙන්නේ පාළුවට ගියහම අමුත්තක් වගේ මේ ඇත්ත එක අරගෙන ඉන්න වෙලාවේ ප්‍රകൃතිය වගේනේ. ඒක අනිත් පැත්තට යනකම් යන්න ඕනේ. මේ ඇස් දෙක අරගෙන ඉඳුරංගෙන් තොරතුරු ගන්නකම් අපි නිකන් හැම ගහපු එළදෙනක් <clears throat> වතුරේ හිටියක් කරදරයි, ගොඩ හිටියක් කරදරයි, මොනවා හිටියක් කරදරයි වගේ හැම පැත්තෙම පුදුමාකාර වදදීමක් අද දෙනවා. ඒක අපිට හුරු වෙලා. එතකොට ඒකෙන් සම්බන්ධයක් නැති තැනට ගියහම පාළු වුණා, තනි වුණා, කම්මැලි වුණා වගේ පේන එක අනිත් පැත්තට හැරෙනකන් ගියාට පස්සේ තමයි අපිට දෙපැත්ත ගැන සමහිතක් ඇති කරගෙන භවය ගැන තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒකට තමයි උහුරු කරන්න හදන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මේක හැම ඉරියව්වෙදීම හැම තැනකදීම හැම දවසේ හැම වෙලාවකදීම මේක අතේ දුරින් තියාගෙන කටයුතු කරන්න පුළුවන් වුණොත් තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේ එකකින්වත් Taman ඇදගෙන යන්නේ ඒක දිහාවකට. Tamanට දෙකම විවේකයක් නිදහසක් දෙකම දී ඇති හැම වෙලාවකම තියෙන විදිහට ගන්න ගියොත් විනිශ්චය කරගන්න පහසු වෙනවා. ඒ නිසා ඔක පුළුවන් තරම් බහුලීගත කරන එකයි කරන්න ගරු ස්වාමීන් වහන්ස පර්යංක භාවනාවේ ප්‍රධාන කමඨහන පිම්බීම හැකිලීමයි. පර්යංකයට වාඩි වූ සැනින් කයට සතිය පිහිටුවා ගැනීමට හැකිය. පිම්බීම හැකිලීම ටික වේලාවකින් සියුම්ව දැනෙන නොදැනෙන මට්ටමටපත් වේ. මෙවිට කය සහ සිත දෙකම සංහිඳියාවකටපත් වේ. මෙවිට ශබ්ද වේදනා සිතුවිලි ඇති වී නැති වී යයි. ඒවා අතරද පිම්බීම හැකිලිම අවධානය යොමු කළ හැකිය. මුළු පාරයන්කේම සතිමත්ව ගෙවමි. ශුද්ධ විපස්සනාව හෙවත් ෂණික සමාධිය යනු මෙයමද. මේ අතර සමහර පරයන්කවලදී පිම්බීම හැකිලිම සම්පූර්ණයෙන්ම නොදැනී යන අතර අතරින් පතර ශබ්ද වේදනා සිතුවිලි ඇතිවේ. කලාතුරකින් මේ කිසිත් නොදැනෙන කාලය අවකාශය ගැන හැඟීමක් නැති තත්වයකටපත් වේ. මෙය නිින්ද යාමක් නොවේ. මෙවැනි තැනක සිටිය හැකි බව දැනෙන්නේ නැවත ශබ්ද වේදනා සිටිවිලි දැනෙන සතිමත් බවට පැමිණිය පසුයි. මේ අවස්ථා සමාධියේ යම්කිසි මට්ටම්ද සමස්තය දෙස බලා සිටින විට පිම්බීම හැකිලීමද දැනෙන තත්වයට පත්වන බවත් පිම්බීම හැකිලිම දෙස පමණක් අවධානය යොමු කරගෙන ඉන්න විට පිම්බීම හැකිලිම නොදැනෙන තත්වයට පත්වන බවත් හැඟේ. මා අනුග්‍රහ කළ යුත්තේ කුමන අවස්ථාවටද? වැරදි ඇතොත් නිදුස් කර දෙන්න මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ලැබේවා. ලියුමේ දෙපොලක අවධානය යොමු කරන්න තිබුණා මේ සම චනමාත්‍ර විපස්සනා චනමාත්‍ර සමාධියද විපස්සනාද නැත්නම් මේ සමාධි අවස්ථාවද කියලා ඒ ටික අයින් කරුවොත් මේ ලිපියේ තියෙන දේවල් සතිය තුලින් පමණක් බලන්න ගත්තොත් සතිය ආලෝකයෙන් විතරක් විස්තර වෙන්නේ අරමුණක් ඇති සතිය සහ අරමුණක් නැති සතිය. අරමුණක් ඇති සතිය තමයි ආධුනිකයට උගන්වන්නේ. ඒක බොහෝ විට රූප කර්මස්ථානයක් වෙනවා. ඊට පස්සේ අරමුණ ගෙවෙන්න ඇරලා ගෙරුණාට පස්සේ සමාධිත විපස්සනා පැත්තක දාලා අරමුණක් නැතුව සතිය පවත්වන්න පුළුවන් ද ඒක සාමාන්‍යයෙන් හිතන්න අමාරුයි ඒ හුඟ දෙනෙක් හිතන්නේ සතිපතන් අරමුණක් ඕනයි කියලා. එහෙම තමයි මේ ගුවන් යානේ අඳුරගන්න ඉස්සෙල්ලා කවුරක්වත් හිතුවේ නැහැ යකඩයක් අහසේ පාවෙයි කියලා. ඒක කිලෝ ලක්ෂ දෙකමාරක්. ෆයිව් ස්ටාර් වගේ ප්ලේන් එකක්. ඉතින් ඒක අහසේ යනවා. ඉතින් පොළොව දිගේ යනකොට නම් අපිට හිතා ගන්න පුළුවන් මේක මේ වාහනයක් යනකොට drive කෙනෙක් කරනවා වගේ. නැත්නම් යම් වේගයක් ආවට පස්සේ මේක ගුවන්ගත වුණාට පස්සේ ඒක සමු ගන්නවානේ. පොළවෙන් සමු ගන්නවා. ඉතින් එතකොට මේ ඇඟ ටිකක් කිලිපොළන ගතියක් එනවා. ඒ විදිහට මෙහෙම ප්ලේන් එක උස්සන වෙලාවේ ඒක ආංගිරි ගන්න උස්සනකොට බිස්නස් කාර්යයේ කකුල් දෙක උස්සගත්තලු. බර වෙලා කකුල් දෙක නිසා ප්ලේන් එක කඩන වෙටේදී. මොකද ඒක උස්සනකොට පොඩක් බය හිතෙනවා කාටත් ඒක හිතෙනවා. ඒ නිසා මේ උපස්තරයක් දිගේ කියලා ඝන උපස්තරයක් දිගේ කියලා වාතරලයක මේ ගන්නවයි කියලා කියන්නේ අරමුණ අතහැරිනවයි. ඉතින් අරමුණක් අතහැරියාට සමතුලිතභාවයක් තියන්න පුළුවන්. ඒරෝඩයිනමික්ස්. ඉතින් ඒක තමයි අපි මේ භාවනාදී පුරුදු කරන්නේ අරමුණක් දීලා. මේ මෙහෙමයි කියන්න ඕනේ සම්පූර්ණ කතාව කියනකොට. ලෝකේ කෙලවරක් නැතුව අරමුණ ඇසුර කිරීම තමයි කාමරාගය කියන්නේ. ඒ නිසා අපි නන්නත්තර වෙනවා. ඒ නිසා සරුවචනාංශي අපිට කියනවා මේ කාමරාගය අතහැරීමට එක නිදහස් උදාසීන මධ්‍යස්ථ අරමුණ තෝරන්නේ එහිම හිත පාත් ගන්න කියලා. ඒකට අපි ඒක සතිය කියනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දන්න දෙයක් තමයි ඕන අර ඕන අරමුණට සතිය දැම්මට පස්සේ සතියෙන් බලනකොට අරමුණ ගෙවෙනවා. ඉතින් ඊට පස්සේ ඒක බයක් කරගත්තොත් යෝගාවචරයා ඒ අරමුණ ගෙවුණා කියලා චෝදනා කරනවා. ඉතින් ගමඨාන් සුද්ධ කළා සුද්ධ කළා කියනෝනේ. ඒ අරමුණ කාමේ සා කාම තණ්හාවයින් කරගන්න දුරු අඩේට ගත්තට ඕක දිහා බලනකොට ඕක ගෙවෙනවා. ගෙවුනට බය වෙන්න එපා. ඕක ගෙවෙන්න ගෙවෙන්න සතිය වැඩෙනවා. ඉතින් ඒ කමඨාන සුද්ධ වෙන්නේ නැහැ. මොකද දෙනෙක්ගේ මොකද මොකද දෙනෙක් අර කාමයට වගේම අරමුණටත් ආශ කරනවා. නමුත් යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් අරමුණ ගෙවුනට පස්සේ දැන් සතියක් තියෙනවා. ඒ සතියට කියනවා අනිමිත්ත සතිය කියලා. නිමිත්තක් නැති. ආලම්බණයක් නැති. ඒක හිතාගන්න බැරි වුණාට දැන් මේ ප්ලේන් එක දාන්න නිසා අජටවකාශ ගමන් නිසා අපිට හිතාගන්න වෙනවා. කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ යෝගාවචරයයි අරමුණක් නැති සතියට යනකොට අවදි භාවේ නැති වෙනවා. ඉඳුරංගෙන් ඈත් වෙනවා අපි. නමුත් කවදාද හිතන්න අරමුණක් නැති සත්‍යයට ගිහිල්ලා ඒකට අවදි වුණයි කියලා. ඒක හරි අමාරුයි. ඒක හිතා ගන්න අමාරුයි. ඒකට මට්ටම් දෙකකින් ගුඪ තත්ත්වයකට, গুপ্ত තත්ත්වයකට වත් වෙනවා කරන්න පුළුවන්. ගිහිල්ලා අරමුණක් නැති තැනට ගිහිල්ලා සතිය පවත්තලා කලබල වෙන්නේ නැතුව ඒකට අවදි වෙනවයි කියලා කියන්නේ අනිමිත්ත සමාධිය කියලා කියන්නේ. අනිමිත්ත සමාධිය විතරයි නිවනට යන්න උදව් කරන්නේ. නිවනට යනකොට අනිමිත්ත අපනිත ශුන්්‍යත කියලා මේ දොරටු තුනක් එනවා. අරමුණක් නැහැ. කාම අරමුණ නෙවෙයි භාවනා කරන අරමුණක් නැහැ. අපනිහිත කියලා කියන්නේ අරමුණ තියෙන තාක්කල් අනාගත සැලසුම් තියෙනවා. අරමුණක් නැතුව යනකොට අනාගත සැලසුම් නැහැ. පණිති නැහැ. ශුන්්‍යත කියලා කියන්නේ මේ දේවල් නැහැ. අපේ මනින්ද කියන්න පුළුවන් 3 dimensional මොනම දෙයක්වත් නැහැ. ඒ නිසා ඒකේ මුලක් මැදක් අගක් නැහැ. ඒකේ කුණු වෙන්න දෙයක් නැහැ. ගැට ගැහින්න දෙයක් නැහැ. ආහන්නේ වගේ தත්ත්වයට යනකොට අර කාම ලෝකේ හිටපු හිත රේකී ක්‍රමයට කල්පනා කරපු දේවල් එක්ක හැප්පිච්ච හිතට බංකොලොත් භාවයක් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිකන් උන්හිරි තැන් නැතුව යනවා. ඉතින් යෝගාවචරය නැවතත් අර උන්හිරි තැන් නැති වෙන හිතට උන්හිරි තැන් ලබා දීම සඳහා තමයි මේ රණ්ඩුව මැරෙන්න හදනවා. ඉබ්බදියට දාන්න හදනකොට මැරෙයි එපා කියනවලු ඒ වගේ. ඉතින් කවදා හරි හිතාගන්න ඒක නෙමෙයි බුදුහමරොත් එක්ක තුල අපිට යන්න තියෙන්නේ අරුණක් නැති වුණත්. ඒක නොදැනුවකමක් ආවත් ඒකත් දැනුමක් ඇති කරගෙන මේක හරහා තමයි යන්න තියෙන්නේ කියන එකට අනුග්‍රහ කරන්න දැනෙන එකට අපි කියන යෝනිසමංස්කාරය කියලා. ඒකට අපිට තේරෙනවා මෙතෙක් කල් මොකක් අල්ලකටද නැටුවේ කියලා. ඒ නිසා සතිය පැත්තෙන් බලන්න මේ කියන්න තියෙන්නේ අරමුණක තිබුණ සතිය ආරම්මන සතිය දැන් අනාරම්මන තැනට යන්න හදන අවස්ථාවක් තියෙන්නේ ගොඩ පෙරක දෝරුකම් දෙනවා හිත මේක සමාධියද කියලා බලපන් මේක විපස්සනාද කියලා බලපන් කියලා ට්‍රැක් එක මාරු කරන්න හදනවා. දැන් මේක සතියදී කියම විස්තර කරගෙන යන්න කවදාද යෝග තමන්ගේ හැබෑනි වහන ඕකට ගියාට පස්සේ පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතියක් ක්ෂණ සම්පත්‍තිය වැටුණා නම් ඊට පස්සේ තේිනවා මේ ඉහළට ගියත් ප්ලේන් එකේ ඒකේ සමතුලිත භාවයක් තියෙනවා. ඒරෝඩයිනමික්ස් තියෙනවා. අන්න ඒක තේරුම් ගත්තා නම් කියනවා මනුස්සකම සපිරෙනවා කියලා. එහෙම නැත්නම් ගෙයි ගෙම්බ වගේ එකම පැත්තක් අල්ලගෙන ඒකටම රණ්ඩු වෙවි ඒකටම දබර කර කර මේ රූප ලෝකෙම නටන ලෝකයක් නෙදී ඒ නිසා මේක සමාධි සත්‍ය පැත්තෙම විස්තර කරන යම් කියන එකයි මගේ අදහස මගේ යෝජනාව ගරු ස්වාමින් වහන්ස මාගේ භාවනා අත්දැකීමක් පැවසීමට අවසර උදෑසන වඩාත් ඵලදායක සක්මන් භාවනාවකින් වරහන් තුන මිනිත්තු 50ක් පසු මම ආනාපාන සති භාවනාවට හිඳගත්ෙමි. වෙනදා මෙන් නොව ආනාපානය තුනී වී නොපෙනී යාමට මෙවර කල්විය. වරහන් තුන පැය භාගයක් පමණ. එවිට අඩ නින්දේ සිටිනවක් වැනිව ටික වේලාවක් ඉන්පසුව ගත විය. මගේ සිත තද නිශ්චල භාවයකටපත් විය. කොපමණ වෙලාදයි නොදැනිමි. ඉන්පසු ඊතා ඝන නිල් පැහැති ආලෝකයක් ඇති වී කැඩි කැඩි ගියේය. තවත් රූප ශබ්ද හා වෙනත් අරමුණු ඇති වී මොහොතින් කැඩි කැඩි නැති වුණි. මම හිතෙන්ම මේවා මොහොතකට නවත්තා ගැනීමට වරහන් තුල ග්‍රාස් වෙර දැරුවත් එය නොහැකි විය. ඉන්පසු මට ඊටත් හදබල ශෝකයක් හා වරහන් තුල disappointment feeling ඇවිත් එයත් මොහොතකට පසු නැති විය. මගේ ළඟින්ම සිටි මිතුරෙකු නැති වූ පසු ඇතිවන ශෝකය වැනි අත්දැකීමකි. ඉන්පසු සියලු දේ නිවි ගියේය. වරහන් තුල no feelings and perceptions. මෙය කොපමණ වෙලා තිබුණේ දැයි කිව නොහැකිය. ඉන් නැවතත් ඉන් නැවත රියැලිටි එකට ආපසු මනසේ මීදුමක් වැනි සුවපත් දායක ෆීලිං එකක් විය. මෙවැනි අත්දැකීමක් දැනට අවුරුදු 7කට 8කට පමණ පෙර රිට්‍රීට් එකකදී ලැබුණද මේ ඇති වූ අත්දැකීම ඒට වඩා ඒට වඩා ඊට පවර්ෆුල්ය. මේ අතරතුරදී ආලෝක රූප ශබ්ද ඇති වී නැති වී යන බව අත්දක ඇතත් මෙවැනි ශෝකයක් ඇති වී නැත. ඒ නිසා මේ ඔබ වහන්සේට පැවසිය යුතු බව සිතුනි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිවනින් සැනසේවා. මේකෙත් සඳහන් කරලා තියෙනවා ඒ වෙලාවට ලুকু බලාපොරොත්තු සංයම කඩාවැටීමක් කියලා. ඒක නিত্য සංඥාව නිසා එන එකක්ද අනිත්‍ය සංඥාව එන එකක්ද කියලා කියන්න බෑ. නිත්‍ය සංඥා කියලා කියන්නේ දේවල් කැඩි කැඩි යනකොට ඒක ස්ථාවර කරගන්න හදනවා. ඒක පිළිබඳ පශ්චාත්තාවයක්ද? නැත්නම් පළවෙනි වතාවට අනිච්ච සංඥාව එනකොට එන සතුටක්ද කියන්න බෑ. ඒ නිසා ඒ වෙලාවේ මේ පතුලෙම්ම එන්න පටන් ගන්නවා වේරම්බ වාතය වගේ උඩට. නමුත් ඒ කනගාටුවක්ද සත්පුරුෂයක්ද කියලා කියන්න බෑ. ඒක පුළුවන් තරම් පුරුදු කරනකොට තේරෙනවා මේ භාවනාවේදී ඒ අපි මෙතෙක් කල අරගෙන ගිය මේ දේවල් නිත්‍යයි සුඛයි සුභයි කියන දේ වෙනුවට පැහැදිලිවම ඔය මතුවෙන හැම දෙයක්ම එතන එතන සුණු විසුණු වෙලා යනවා. ඒ බලා සිටීම නිසා සතුටකුත් තියෙනවා. ඒ කියන්නේ අපි භාවනා නොකර නිවන් නොදැක්කට ඒක පිළිබඳව පොඩි අගය කිරීමකුත් හිතේ තියෙනවා. අසුතත් පුතඥයෙත් ඒක තියෙනවා. ඉතින් මේකට යන්න දෙනවා මිසක්ක මේක කරපම් මේක කරපම් කියලා අත දාන්න යන්න නරකයි මේ වෙලාවේ. ඒ වෙලාවේදී මරණය සුළු වේලාවකට බුද්ධ විදිනවා. මාත් මේ වගේ මම මේ අල්ලගෙන ඉන්න දේවලුත් මේ වගේ කියලා. ඉතින් ඕක එක සැරයක් නෙවෙයි කීප වතාවක් වෙන්න පටන් ගත්තට පස්සේ අපිට හිතෙනවා මේ ඇසුරු කරන කට්ටියත් එක්ක සම්බන්ධය අඩුවේ කියලා මොකක්වත් වෙන්නේ ඔය සම්බන්ධය එහෙම තියනවා. නමුත් ඒව පිළිබඳව ලොකු බලාපොරොත්තු නැහැ. ඉතින් ඒක මරණ වේචිදී වෙනවට වැඩිය කල්ැතු එකට සූදානම් වෙලා හිටියානම් මේක ශූන්‍ය දෙයක් මේකේ තියෙන්නේ මේකේ සම්බන්ධකම් වගේක් තියෙනවා ඒක නැත්තේ නෑ නමුත් ඒක ඉතින් අපිට පාණ්ඩේ කරන්න බෑ යනවායි කියලා ලෝකේ ශූන්‍ය විදිහට බැලුවොත් ශුන්‍යතෝ ලෝකෝ අපකස්සු මච්චු රාජාන පස්සති කියලා තියෙනවා තමයි ශූන්‍ය විදිහට ලෝකේ දිහා බලන්න දන්නවනම් මායයට මාව පේන්නේ නැතු වෙනවායි කියලා මට මැරෙන්න බෑ ඊට පස්සේ මරණයට ඇවිල්ලා හෙල්ලෙන් අනිට තැනක් නැතු වෙනවා මොකද දේවල් තියෙනවා තමයි ඒක නිසා වැල්ලෙන් හදව මාලිගාවක් වගේ ඇල්ලේ ලියපු අකුරු වගේ. වතුර ලියපු අකුරක් වගේ තියෙනවා. ඉතින් ඒකේ වගේ කැඩි කැඩි යන්නේකට වරුදු කරගෙනකොට ජීවත් වුණාට ජීවත් වෙන අයත් එක්ක හිටියට ඕනේ නැති පෛරුපාදාන කන්නේ. ඒ කියන්නේ තරහ වෙලා නෙමෙයි. ඉතින් ඒක මේ පිරිමින්ට වැඩිය ගෑනුන්ට අමාරුයි අමාරුයි වගේ එකක් පේනවා. මම දන්නේ නැහැ ඉතින් මම ගෑනු කෙනෙක් නෙවෙයි නිසා මට තේරෙන්නේ නැහැ මම මේ කිව්වට තරහ වෙන්නත් එපා. මේ ඇලි ගලීව ආදේර තියෙන ආසාව. මරුණත් කමන්නේ වවුලේ කට්ටියත් එක්ක ඉඳලා මැරෙන්න ඕනේ කියන කුණු හරප જાති කතාව. මෙන්න මේ වගේ බෙහෙත් පැතිව බඩ යන දෙතරක් විතර දුවිලා බඩේලිය ගියා නම් තේරෙනවා මේ ගියව ඔච්චරම මේ දරුවන්ටයි අම්මටයි තාත්තටයි වත්තුටයි බුදලෙටයි ඔච්චරම ආදරනවා. ගිය ආත්මේ කට්ටිය ගැන දැන් මොකද සලකන්නේ නැත්තේ? පවුනේ එහෙම කරන එක හොඳ නැහැ. දැන් ගිය ආත්මෙත් ওই වගේම කන්දලයක් දාලා ඉන්න ඇතිනේ කොහේ හරි. ඒ අම්මා අසනීප වෙලා දන්නෙත් නැහැ, දීවැඩියාවක් දන්නෙත් නැහැ, මොකක්වත් දන්නේ නැහැ. දැන් මේ අම්මා අල්ලගෙන නටනවා පුළුවන් තරම්. දැන් මේ අම්මත් තැල්ල ගිහලා දාව ගැරන්ටි අම්මා කෙනෙක් හරි බලු අම්මා කෙනෙක් හරි ළඟ දාසේ ඔන්න බලු අයිතිවාසිකම් ගැන සටන්. ගැරන්ටි අයිතිවාසිකම් ගැන හටන. తත්‍ර తත්‍රා විනන්දන යانے යන තැන අල්ලගන්න. ඉතින් ඒක නිකන් ඈත් වීමක් අතේ පොල් තෙල් ගහ ගැනීමක් වෙනවා මේක. ඒක එන්න එන්න වැඩි වෙනවා. එන්න එන්න වැඩි වෙන්න වැඩි වෙන්නේ ඒක මට්ටමකදී ඒක සැරේ ඔක්කොම ආවොත් පිස්සු හැදෙනවා. ඒක දරා ගන්න බෑනේ. සැර ටික ටික සීසන් කරනවා. ඒ සීසන් කරනකොට ඉදිරියට යන්නේ නිවන අරමුණු කරන එකට විතර. අනිත් එකට පිස්සු හැදෙනවා. අනිත් එකට ෆාස්ට් ෆෝවර්ඩ් නෙමෙයි ෆාස්ට් රිවර්ස් දාගෙන ගෙදර යනවා. ඒක ෂුවර් නෙමෙයි බුදුහාමතුරු නැති වුණාට අවුරුදු 2600ක් ගත වුණාට සාසනේ තියෙනවා. භාවනා කරොත් බඩු ෂුවර්. ඉතින් ඒක දැක්කට පස්සේ උඟ දෙනෙක් සයිකියාට්‍රික් කෙනෙක් හොයන්න යනවා. නැත්නම් අප නූලක් ගැට ගහ ගන්නවා. මේ කතරගම දෙවියෝ ඇවිල්ලයි කියලා නැත්නම් සුවන සමන් දෙවියෝ ආන්දර ඇවිල්ලයි කියලා. ඉතින් নানা ආකාර දේවල් මේ භවනා ලෝකේ තියෙනවා. ඒ නිසා මේ සමූහයක් එක්කතල මේ කතා කරනකොට ඕක පිළිබඳ තියෙන ගුඩ බය නැති වෙලා අපි පොඩි සූදානමක් වෙනවා. ඒක නිසා බුදුරජාණන්සේ දේශනා කළ තියෙන එක ප්‍රකාශ කරන්න. වෙන දේ ප්‍රකාශ කරන්න බබාගේ භාෂාවෙන්. එතකොට අපි නැවත නැවතත් ඒක කිරීමට සෙල්ලක්කාර විදිහට කිරීමට පෙළඹෙනවා. නමුත් මේක ගොඩක් සීසන් වෙන්න ඕනේ. වෙලා තමයි අපි මේ ලෝකය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න නැත්නම් මම කියන්නේ කවුද කියන එක තේරුම් ගන්න යන්නේ එක ජවනිකාවකින් නෙවෙයි ජවනිකාර අවශ්‍යයක් යන්න ඕනේ. එතකොට වෙන මේ මේරීම ඔය දාන දීලවත් පොත් කියවලාවත් මොනම දෙයකින්වත් ගන්න බෑ. It's a matter of time. කාලයටම ඉඳ දීලා වැඩ කරන්න වෙනවා. ඊළඟට ධර්මය හා සාමාන්‍ය ප්‍රශ්න ගරු ස්වාමීන් වහන්ස ධර්මයේ ගැන ප්‍රශ්නයකි. සතියෙන් පසු විදර්ශනාව වැටුණු බව යෝගාවචරයාට අවබෝධ වන්නේ කෙසේද යන්න ඉතා සරල ලෙස කියා දෙන්නේ නම් කියා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය මේ ආත්මේම අවබෝධ වේවායි පතමි. නිදුක් නිරෝගීකම ඔබ වෙත නිතර රැඳේවායි පතමි. ඒ කියන්නේ සතිය වඩනකොට අරමුණ පේන්නේ කොහොමද කියන එකෙන් තමයි අහගෙන ඉන්න එක්කනට දල හැංගීමක් ගන්න පුළුවන් මෙයා බලන්නේ කොයි අක්ෂරද කියලා. ඉතින් සත්‍ය සත්‍ය වඩනකොට අරමුණ පේන හැටි කියන්නේ නැතුව කොහොමද මේක සමතර විපස්සනාට දාන්නේ කියන එක අහසේ චිත්‍ර අඳින්න හදනවා වගේ. චිත්‍ර කන්න කැන්වසයක් තියෙනවා. ඒ නිසා සත්‍ය වඩනකොට තමන්ගේ මූල කර්මස්ථානේ පේන හැටි මෙහෙමයි කියලා කියන්නේ නැතුව මේ වහන එක ගැන කියන්න තියෙන්නේ මේ බබා හම්බෙන්න ඉස්සෙල්ලා කේන්දරට ලියලා දෙන්න කියනවා. ඉතින් මේක හම්බ වෙනකම් පොඩ්ඩ හිටපන්කෝ. එතකොට කකුල් දෙක දිගේ අරපුවාම පේනවා මේක මොකಾದ කියලා. ඒක තමයි වෙන්නන්නවත් කියලා කියන්නේ අම්මට ඉස්සල්ලාම ඕ බලපන්. ඉතින් ඕක දන්නේ නැතුව කල්ැතුව කරකවිලි අඳ උපත් වෙලාව දන්නෙත් නැහැ. මේ මේක මේ ධර්මද්ද කම්බාය කම්බායද්ද මේ සාරියද්ද කියලා දන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා කියනවා කමට අනුවර්තාව කියනකොට තමගේ මූල කර්මස්ථානයේ වැටෙච්චටි ලියලා ඉතින් ලියනකොට ඒ කියන කියමනේ ඔය ඔක්කොම තොරතුරු තියෙනවා. ඒක නොකියන්න තියෙන මේ ගතිය මම චපලකම කියලා කියන්නේ නැහැ. ඒ තමයි මායя කියන්නේ. තමයි කෙලස් කියන්නේ. තමයි භාවනා කරනකොට වැටෙන දේ කියන්නේ නැතුව අපිට ගොඩාක් දේවල් දැනගන්න ඕනේ. තනි කරන අයට ගත්තොත් දැනුමක්. ඒ නිසා මේ ප්‍රශ්න කරු ඇදලා ගමුද එළියට. මේ ටික කියන්නේ නැතුව කිව්වනම් තමයි එන්නේ ඉඩ තිබ්බා. කැමැතිද කියන්නේ තමයි සතිය වඩනකොට අරමුණ පේන්නේ කොහොමද කියලා ඒ කියන වචන හැම එකකම බොහෝ විතල ඉංගිය තියෙනවා. මෙයා යන්න හදන්නේ සමතර විපස්සනාටද කියලා. ඉතින් ඒක කියන්නේ නැතුව මම මේක හිතලා කිව්වොත් එහෙම කොහොමඩක්වත් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා ඒ කමඨාන් වාර්තාව ලියනකොට ප්‍රශ්නේ වළංගුයි. හැබැයි මේ භාවනා කරන වැඩ හිච්ච දෙය කියලා නම් උත්තරයක් හොයන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් theory for the sake of theory කියෝ කියෝ ඉන්න පුළුවන්. ඒක එච්චර හොඳ නෑ මේ වගේ සාකච්ඡාවලදී දිනු කරන්න ප්‍රොමෝට් කරන්න. යා කට උතරේ දුන්නොත් එහෙමනම් අපිට පුළුවන් ඒකත් එක ටිකක් විග්‍රහයක් කරන්න. දන්න තරමින් නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්සේ මම එදිනෙදා වැඩ කටයුතු වලදී සතියෙන් සිටීමට බලමි. දවසේ එදිනෙදා වැඩ කටයුතු වලදී සතිය වඩන්නට පුරුදු වෙනවා නම් ඇයි අපි මේ පරයන්කයක් හා සක්මන් භාවනාවක් වෙන වෙනම කරන්නේ? ඇයිදයි මට ප්‍රශ්නයකි. සතිය වැඩිම තව තවත් දියුණු කිරීමකට කිරීමකටද මේ අපි කරන්නේ. එය එසේනම් අපි මැරෙනකම්ම පරයන්කය හා සක්මන් භාවනාව දිනපතා පැය කීපයක් කළ යුතුයද? ධර්ම කරුණ වලින් අඩු මට කරුණාවෙන් මේට පිළිතුරක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකදී අර මේ මූල ධර්ම හැටියට කියන අපිට අපිට රචනාවක් ලියන්න පුළුවන් නම් නැත්නම් ලේඛනය ලියන්න පුළුවන් අපි අකුරු ඉගෙන ගන්න ඕනද වචන ඉගෙන ගන්න ඕනද වාක්‍ය ඉගෙන ගන්න ඕනද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් රචන ලියන්න දන්නවනම් අවශ්‍ය නැහැ. නමුත් ඒතියෙදිත් අපි දන්නේ අපි නේ රචනයේ ව්‍යාකරණ හරිද නන්නනල ભેදේ හරිද කියලා. ඒ නිසා කොච්චර රචන ලියන්න පුළුවන් වුණත් අපි වරින් වර අකුරු පිළිබඳ අවධානය වරින් වර ව්‍යාකරණ වචන පිළිබඳ අවධානයක් අවශ්‍යයි. එහෙම නැත්නම් කියන්න තියෙන්නේ සර්වචනාංශේ බුදු වුණාට පස්සෙත් භාවනා කරලා තියෙනවා. මොකටද භාවනා කරන්නේ? පාර්ලේ වනේට ගිහිල්ලා මාස 3ක්ම කියලා තිනවා. පින්නපාත ආහාරක භික්ෂුවක් ඇරපිස් කියන එකට මාව හම්බෙන්න දෙ එන්න දෙන්න එපා මම විවේක ගන්නවා කිය. ඉතින් මොකට එහෙනම් සරුවචනංශේ භාවනා කරන්නේ? ඒක නිසා මතක තියාගන්න මේක එක පැත්තකට නෙවෙයි දස දිශාටම වැවිලා ඒක පරිණාමය වෙමින් යන ගමනක්. ඒක නිසා රේකී ක්‍රමයට අපිට හිතලා කරන්න අමාරුයි. ඒක නිසා කොච්චර භවනා කරත් දැන් මම ලොකු සංසය ආශ්‍රය කරා 88 ඉඳලා 91 වෙනකන් මම බැලුවා කොයි වෙලාවෙත් ලොක්කයි වැඩේ භාවනාව. ඉතින් මම පැත්තකට කරලා ඇහුවා දැන් ඉතින් ඔබ වහන්සේ වගේ කෙනෙක් මොකටද මේ මේ? ඒකෝට අපිටත් කම්මැලි හිතෙනවානේ. මේක අපි හිතන්නේ මේ එක්සෑම් එක ගුණාසලේ පොත් ටික විසිකරන්නම් කියලා අපි හිතන්නේ. ආයේ තවත් මේක තියාගෙන කටපාඩම් කරන්න උනොත් එහෙම. ඉතින් ලොකු සංසය ටිකක් අත්තර කතාලා කිව්වා මේ ලෝකයේ අපි ලබන ජය පරාජය නෙවෙයි ඉතුරු වැදගත් වෙන්නේ අපි මැරුණට පස්සේ ඉතුරුලා තියෙන ආදර්ශේ. ඒ නිසා භාවනාව කොච්චර දියුණුවත් තමයි දිගටම නිතිපතා භාවනා කරන්න මොකද භාවනා දියුණු වෙච්ච එකකට කාලසටහන කරන්න ලේසි. අහන දියුණු නැති එකකට දහසකුත් කරදර තියෙනවා. ඒ නිසා නිටතරම ආදර්ශයක් විදිහට භාවනා කරන්න. ඒක මෑතක ලොකු ස්වාමීචරත් වැඩිය මම ආදර්ශ දැක්කේ මේ බුදු පඬිස් ස්වාමීන්ගේ කිසිම වෙලාවක මොනම වෙලාවකවත් අල්ලාව සල්ලාප නැහැ. කතා කරනවා හරියට උසාවියට ගියා අදාළ කාරණේ කතා කරලා ඉවරයි. විරචිකම කියන හරි දෙයියන ඉවර කරලා එළවනවා. කිසිම වෙලාවකට යෝගාවචරයකට හරි දැන් ගිහිල්ලා වැඩ ටික කරගන්නේ නැහැ. හැම වෙලාවෙම පැවිෂතර මතක් කරන සතියින් ඉඳී. ඉතින් ඒක ටිකක් සැර වැඩි ඇති ඒක රෙජිමෙන්ටේෂන් වැඩි ඇති. නමුත් ඒ ශාංශ තමයි මේ විපස්සනා ලෝකේ සක්විති රජු රෝගේ හිටියේ. ඉතින් ඒක නිසා අපේ හිත নানা ප්‍රවිධියට මේක පොඩ්ඩක් හැල්ලු කරගන්න උත්සාහ කරනවා. ඒකට තමයි කෙලස් කියන්නේ. අධිකුසලයේදී ලාමක කුසලයට හිත හරවනවා. ඒක දෙවෙනි කෙලෙස් මාර සේනාව කාමාතේ පටමා සේනා ဒုတိ ය අර්ථි උච්චති අර්ථි කියලා කියන්නේ අඩු අව බාල කුසලයට හිත යොදවන අධි කුසලයට යන දෙන අධි කුසලයට කම්මැලිකම කියලා ඒකට කියන්නේ ඒ නිසා ධර්ම ධර්ම නැත්තම් දිගට භාවනා කරන්න කරනකොට කාලයකට තමයි ධර්ම ධර්මත් ලැබේ භාවනා ධර්මත් එක්කම ඒ නිසා අපි ඉන්නේ අවුරුදු 2600ක් පරණ සම්ප්‍රදායක මේ තාක්කල් කාටවත් එක්ක කඩන්න බැරි වුණා ඒ මොකද ආධුනිකයටත් වැඩිය ප්‍රවීණයා නිතිපතා ධර්ම ගෞරවය යුක්තව කාලසටහන කරනවා. ඒක වතක්. බයට කරන දෙයක් නෙවෙයි. ඒ වගේ මේකට හේතුකුත් තියෙනවා. යට යට හොඳ කරුණකුත් තියෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් හොයනවා නිදහසට කන්නු ලේසි ක්‍රම ඒක මාරේක් බව කෙලස් බව කල්පනා කරන ආධුනිකයා ආරම්භ වීර්යයෙන් යුක්තව දිගට වැඩ කරනවා. ඊළඟට තියෙන සාමාන්‍ය ප්‍රශ්නයක්. ගරු ස්වාමීන් වහන්ස සක්මන ඔබ වහන්සේ දේශනා කළ පරිදිම කරමි. එහි ගැටලුවක් නොමැත. පරයන්කේද සාර්ථක බව හැඟේ. මගේ ප්‍රශ්නය කුඩා පුටුවක වාඩි වී සිටීමයි. බිම හිඳගෙන වාඩි භාවනා කිරීමට තත් කළද එය ශරීරයට අධික පීඩාවට පත්කරන බැවින් කළ නොහැක. භාවනාවේ ඉදිරි දියුණුවට මේ බලපායයි සිතේ. ඔබ වහන්සේගෙන් බණ අසා ඊතා කුඩා කලකින් දියුණුවක් ලැබෙමි. නිවන් මගට මේ භවයේම භවයේදීම යාම මාගේ ඒකායන අදිෂ්ඨානයයි. මේ සඳහා ඉඳගන්නා ආසනය ගැනද ඕදනක් දෙපා නැමදායි දිමි. ඔබ වහන්සේ බුදුන් නොමැති කල බුදුවරේක්සේ කරන්නා වූ මේ මහා ධර්ම දාණය හැදු වැඩු දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් නිවන් ළඟා කර ගැනීමට උපනිශ්‍රේ වේවා. අපි දෙවෙනි සැරේ බුරුමේ යනකොට අවිතික සංඝවන්සලා හතර නමක් ගියා. ඒ හතර දිනා ආසන සයි මට්ටම් හතරක ආසන හතරක් කරන් ගියා. ඒ ගිල්ලත් හොයන්න පුළුවන් මං හිතමු මාස දෙක අවුරුදු දෙක තුනක් වෙනකොට මමත් මේ හදන්න පටන් අරගත්තා. මම හොඳ බැරි තමයි විවිධ ගන්න එක. ගියාට පස්සේ ඒ කහමගේ හොඳට ශාසනයක වාඩිලා ඉන්න භාවනාව හොඳයි. ඉතින් කමඨාන් සුද්ධ කරන වෙලාවදී කතා කරලා කියලා තුණා ඔය වැඩේ හරියන්නේ නැහැ. තමයි යන තැනක වාඩි වෙන්න පුළුවන්කම හදාගන්න. නැත්තම් පුටු පුටු ගන්න වෙනවා. යන යන තැන පුටු පුටු ගන්න වෙනවා මේ මොකක් හරි ඉල්ලගෙන යන්නේ. ඉතින් අර සාංශ කිව්වා මට මේ වැඩේ කරන්න පුළුවන් ඒ උසට ගියොත් තමයි කියලා. ඊට පස්සේ කිව්වා දවසට අඟලා අඟලා අඩු කරන්න කියලා. අඟලක් අඩු කරලා බලන්න. ඒක හොඳට පදන් වුණාට පස්සේ තව අඟලක් අඩු කරන්න. අනේ එනකොට ආසනයක් නැතුව වාඩි වෙන්න හිතා ඇවිල්ලා හිටියා. ඉතින් ඒක හරි පුදුමයි. ඒ මාත්‍රකාව ප්‍රශ්නේ ඒක නම් උත්තරයක් තියෙනවා. පොඩ පොඩ පොඩ පොඩ අඩු කරන්න. ඒ මේ පන්දි ස්වාමීන් වහන්සේ උරුමේ ගාල්ලේ අපේ සංස්ථාවේ පන්දි ස්වාමීන්සේ එක දවසක් ආවා අපි ඉන්න කාලේ මේ අපේ ලොකු ස්වාමීන්සේ බලන්න ඒක ඉතින් ලොකු වෙනසක් ඉරයි හඳයි දෙක එකතු වෙනවා වගේ. එනකොට මේ දැන් පන්දි ස්වාමීන්සේට ඇවිදින්න බෑ වයසයි. මම හිතන්නේ 80 පැනලා. ඉතින් ඊට පස්සේ මේ රෝද බොඩු පාරක් තියෙනවා නිස්සන වලට යන්න. ඒක කැඩිලා. ඉතින් ඒක සුද්ධ කරලා පන්දි ස්වාමීන්සේ වාහනේ බැසට පස්සේ ඉතින් කට්ටිය මේ කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ පුටුව කෑන් කියලා. දැන් ඉතින් මොනව කරන්නද දැන් පුටු පුටු ගන්න තමයි වෙලා තියෙන්නේ කියලා. ඒක සාධාරණයි. මොකද අවුරුදු 60 70ක් ගියාට පස්සේ නමුත් මේ පුළුවන්කම තියෙදි පුටු පුටු ගන්න ගියාම නිකන් සෞත්වි වැඩි. ඒ නිසා පොඩ පොඩ අඩු කරන්න. ඒ නිසා මට නිවන් දකීවා කියලා ප්‍රාර්ථනා කරාට මට කියන්න දෙන්නේ බීමට බහින්ද කියලා තමයි. ඔය කියවන එකටත් එක්ක කියන්නේ මම මේක. ඒ කියන්නේ අපේ ලිඛිත ප්‍රශ්න સમાප්තයි. ඊයේ තිබුණේ අපිට ඉවර කරගන්න බැරි ප්‍රශ්න තුගයක් අද තියෙනවා. තව ඉතුරු වෙලා වෙලාව. කාට හරි මේ දීපුත්තරවල තියෙන පැටලවිලි ස්වරූපයක් හෝ තේරුම් ගන්න බැරි තත්ත්වයක් තියෙනවනම් වෙන සභාවට මාතු කරන්න ප්‍රශ්න තියෙනවනම් සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මං ඉල්ලා හිටියා. අවසරයි ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න වල ඉස්සෙල්ලා ප්‍රශ්න නා ස්වාමීන් වහන්සේ මම නෙවෙයි ඉදිරිපත් කරේ. මම නෙවෙයි ඉදිරිපත් කරේ නම ස්වාමීන් වහන්සේ මටත් ඒ අත්දැකීමක් තියෙනවා මේ භාවනාවට ඉඳගත්තට පස්සේ ටික වෙලාවකින් ශරීරයේ වැනෙන්න ගන්න ස්වභාවයක් තියෙනවා. හැබැයි මේ <coughs> ඒකද ස්වාමීන් වහන්සේ මේ මම ටිකක් ඒක පරිචයන මට්ටමින් බල බලුවා මේ එහෙම ශරීරයේ ඉදිරියට නැමෙන එක දැන් ඉස්සෙල්ලා මම කොහොමත් කය තැම්පත් කරගෙන ආනාපාන සති භාවනාව මේ මූල කර්මස්ථානයේ විදිහට තියාගෙන ආරම්භ කරාට පස්සේ ටික වෙලාවකින් මේ ආනාපානෙ ටික ටික සංසිඳෙනවා. නමුත් ඊට පස්සේ මට තේරෙනවා මේ ශරීරයේ ටික ටික ටික කඩා හැලෙන ඉදිරියට කඩා හැලෙන ස්වභාවයක් ඇති වෙනවා. මම ස්වාමීන් වහන්සේ ඒක ටිකක් නිරීක්ෂණය කරලා බැලුවා මේ හිම කඩා වැටුණට මම මුකුත් කරන්නේ නැතුව බලන් ඉන්නකොට මට තේරුණා මේ ශරීරය විසින් මේක සකස් කරගන්නවා මේ හරියට ඒක සකස් වෙන ස්වාමීන් වහන්සේ ගැඹුරු ආස්වාස ප්‍රාස ඉස්සෙල්ලා ඒ ඉදිරියට නැමුණොත් ඒ වෙලාවේ ටිකක් වෙලා තියෙනවා ඒ විදිහට තිබිලා ඊට පස්සේ ගැඹුරු ආස්වාස ප්‍රාසවාස කීපයක් ටික ටික ටික ටික වැඩි වෙනකොට ස්වාමීන් වහන්සේ ශරීරයේ ආය ක්‍රමානුකූලව අර තැම්පත් කරපු තැනට එනවා හැබැයි ඇවිල්ලා ශරීරයට ඕන විදිහට ශරීරයේ සැකසීමක් වෙනවා කියලා කියන්න පුළුවන් මොකද මේ ඒ කොහේ හරි තනක් රිදුනත් වේදනාවක් දැනුණත් ඒ ඔක්කොම ආස්වාස ප්‍රාස්වාසයෙන්ම තමයි ඒ ටික ඇඩ්ජස්ට් කරගන්නේ. ඒ කියන්නේ වැඩි වේගයකින් හුස්ම ඉහළ පහළ ගිහිල්ලා ඒ විදිහට ශරීරය විසින්ම සැකසෙනවා. හැබැයි මම මොන හරි හිතලා මතලා වෙනසක් කරන්න ගියත් ඒක පාරටම ආයි හුස්ම වේගය වැඩි වෙනවා. ඒක නිකන් හරියට නාගේ පිඹින්නා වගේ එක්පාර්ණකයකට ප්‍රතික්‍රියාවක් පෙන්වනවා ශරීරයෙන්ම. හැබැයි ස්වාමීන් වහන්සේ ඉතින් ඒක මට කියන්න පුළුවන් එහෙම ඒ වැක්කිරණ ගතිය හරි වෙනස් වීම වෙන එක ශරීරයේ විසිරීමම වටින් වට විටින් විට ඒ භාවනා කාලය තුලදීම ශරීරෙම සකස් කරගන්නවා කියන එක. මට මටන ස්වාමීන් වහන්සේ යෝගියක් දෙකීමක් තමයි ඒක යන කියන්න තියෙන ස්වාමීන් වහන්සේ නමුත් ශරීරයේ විසින්ම මේ කාර්ය කරන කසුවමනේ මම මේ ඉවසීමෙන් එක බලාගෙන ඉන්න එක තමයි කරන්නේ පරියංග භාවනාවේදී. කොහොම වෙන විදියකට කිව්වොත් ඒ විදියට ශරීරේ පාත් වෙන වෙලාවේදී ඒට විරුද්ධව හදන්න ගියොත් අර තිබුණ සමාධිය කැඩලා යනවා අර තිබුණ වේගේ සත්ම සතිය දුර්වල වෙලා යනවා. ඒ සතියේ හදාගන්න වෙලාවේදී කූඩාරම ගහගන්න වෙලාවේදී හේම යන්න අරින්න ඕනේ. හැබැයි හොඳට බලාගෙන ඉන්න ඕනේ. මේ පාලනයෙන් ගිලිහීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ පාලනේ ගිලිනකොට කඩාවැටිය යුතුම නැහැ. පාලනයෙන් ගිලිලා කෙලින් තේන්න පුළුවන්. නමුත් ඒ කඩාවැටෙන එක ඕන නම් එයාට කරගන්න දෙන්න. ඔය හොඳ දවල් එළිය වෙන්න ඕනේ. සත්‍ය ආලෝකේ වෙන්න ඕනේ. ගිල්වල සමහර විටක ගුරුද්දා දින විතරමට බෙල්ල රිදෙන තරමට උරපතු රිදෙන තරමට එනවා. එතකොට ආයේ සම්පණිවිඩයක් එනවා. දැන් දැන් තත්ත්වය ටිකක් අමාරුයි කියලා. එතකොට ඇඟෙන්ම අහන්න ඕනේ. මේකට මොකද්ද කරන්න ඕනේ කියලා. පිටින් මොනවාක්වත් අවශ්‍ය කරන්නේ අර පොඩ්ඩක් බෙල්ල නැමින පැත්තට අනිත් පැත්තට බෙල්ල හදනකොට බෙල්ල එහෙම දණිපේනවා. සමහර වෙලාවක ඒ වගේ පොඩි මගේ චේතනාපූර්වක සම්බන්ධයක් ඇති කරවට කමන්නේ කිරුවට පස්සේ දිග වෙලාවක් භාවනා කරන්න පුළුවන් නම් ඉතින් එහෙම නැති වුණොත් හුඟ දෙනෙක් අර ඍජු භාවයේ දැඩි ඉද්ද ගැහුවාගේ ඉන්න හදන ස්වරූපයට යන්න ගියොත් කවදාකවත් භාවනාව ස්වභාවික මට්ටමට සතිය ගැම්ම ගන්නෑ. එනිසා ගැම්ම ගන්න වෙන වෙලාව වෙනකොට කයයකට නතු වීමක් කරනවා. කෙරෙනවා. ඒක බෙල්ල කඩා වැටීමක්ම නෙවෙයි. මේ සැහැල්ලු වීමක් සිදු වෙනවා. දැන් පොඩි එකෙක් නිදි කරනකොට යට නිින්ද යාගෙන එනකොට දන දනු ගති මොකොත් නැතුව නිකන් වැලමඳුල වගේ වෙන්න පටන් ගන්නවා. මිනිස්සෙක් වුණත් නිින්ද ගියාට පස්සේ ඒ දැඩි ගති නැහැ. එහෙම ඇඳේ හැටියට වැක්කිරෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක තමයි ස්පාසු වෙන විදිය. ඉතින් ඒක නිසා සතිය වැඩේ බාර ගන්නකොට ශරීරයේ තියෙන මේ රංගපාන ගති සමතුලිත කරන්න හදන ගතිය එහෙම පාවා දෙන්න වෙනවා. ඉතින් මේක හරි මේ වගේ දෙයක් ප්‍රශ්න වෙනවා සාමූහික භාවනාවක් කරන තරුණ තරුණියන්ට. මොකද ඒගොල්ලෝ හැම වෙලාවෙම නිතරම සැලකිල්ලෙන් ඉන්නවා අනුන් මං ගැන මොකද හිතන්නේ කියන ප්‍රශ්නේ. ඉතින් නමුත් ඒක මම හිතනවා වාසියට අරගෙනමයි හිතලාමයි මහසිසාඩෝ ස්වාමීන් වහන්සේ මේ සාමූහික භාවනාවට දැම්මේ මොකද තමන්ට වගවීමක් තියෙනවා. එහෙම වුණාට සතිය එනකොට කය මෙහෙම සහැල්ලු මට්ටමට ගියාට මුන්ට අවදියෙන් බලන්න හිටියොත් අවදියෙන් බලලා හිටියේ නැත්නම් අර ගොරොත් ව්‍යාජන මට්ටමටම ගිහිල්ලා නින්දකට උනත් පැටෙන්නේ තියෙනවා. අවදියෙන් බලන්න හිටියොත් නැවත සකස් වීමට ඇතුළතින්ම යාන්ත්‍රණයක් තියෙනවා. ඒ යාන්ත්‍රණේ වැඩි තනියම භවනා කරනට වැඩිය සමූහයක ඉන්නකොට. තනියක ඉන්නකොට එහෙම මේ පිටින් එන බයලජ්‍ය දෙක නැති නිසා එක්ක නින්දට යන්න හිත හිත හිත වැඩි ඇදෙන ගතිය වැඩි. නිසා සමූහයේ ඉඳද්දි මේක හදලා කරන්න පුළුවන්. සමහරකට ඒක තාමත්ම මේ විකෘත වෙන මට්ටමට යනවා. බිම වැටලා කැරකෙන්න පටන් අර ගන්නවා. ඒකට තාම මොකද්ද කරන්න ඕනේ කියලා උත්තරයක් මම දන්නේ නැහැ. මම දැකලා තියෙනවා ඒක හුඟක් වෙලාට එන ස්තුල ශරීර තියෙන පරියංගිත සක්මන නොකරන ව්‍යායාම අඩු කට්ටියට ඒක වෙනවා. දුවට ඒ කට්ටියට කියන්නේ එන්නේ ඉස්සෙල්ලා පරියංගට දෙන්නේ ඉස්සෙල්ලා හොඳට කර්මණ්‍ය කරගන්න. හොඳට සක්මන් කරලා ඉන්න. එතකොට සෑහෙන වෙලාවක් කාය පිළිබඳ අවධානය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේකට ස්ථිර උත්තරයක් දෙන්න බෑ. තමන් තමන්ගේ ජාම දැනගෙන මේකට වැටිලා මේකෙන් ගොඩ එන්න වෙනවා. හැබැයි ඒක ඔක්කොටම වෙනවා කියලා කියන්නත් බෑ. අවසරයි ස්වාමීන් වහන්ස. ඒ අර වැනෙන භාවනාවේදී වැනෙන එක ගැන ප්‍රශ්නය යොමු කළේ මමයි. දැන් ඒකෙදී මට තියෙන ප්‍රශ්නයක් තමයි ඊයේ හවසින්දල ඉවරලා ඒ භාවනාව භාවනාවෙන් පිටදිත් ඒ වෙනන ස්වરૂපය තියෙන. ඒ කියන්නේ හුඟක් රවුමටම වගේ කරගෙන භාවනාවේදී නමුත් දැන් ඇවිදිනකොට නිකන් කරකැන ගතියක් තියෙනවා නිකන් ඉඳගෙන ධර්ම දේශනාව අහන වෙලාවේදී ඇඟ වැනෙනවා. එතකොට මම ඇඟ තද කරගෙන හිටියොත් දැඩි හිසේ වේදනාවක් ඇති වෙනවා. ඇඟ වැනෙන්න දීලා ඇස් දෙක අරගෙන හිටියොත් නෝසියා ගතියක් ඇති වෙනවා. ඉතින් ඊළඟට නිින්දට යනකොටත් ඒ අර කැකෑරෙන කැකෑරෙන ගතියක් දැනෙනවා. නිකන් අර කාමරේ කරකිනවා වගේ නෙමෙයි. නමුත් ඇඟ ඇතුලේ යමක් කල්කනා වගේ සක්මන් කරද්දිත් හරියට තියාගන්න බැරි නම් විසි වෙන ගතියක් තියෙනවා සාමාන්‍ය ඉදිනදා දැන් වැඩ ටික කරගෙන යද්දී මේකත් විය හැකියි කියලා මම මට තේරෙනවා නමුත් මේක සාමාන්‍ය ගතිය සමාවෙන් සමින්ස අන්තිමට කියපු වාක්‍යය වුණේ ආ ඒ ඒකත් වෙන බව මට තේරෙනවා ඒ කියන්නේ මම දන්නවා දන්නවා කියන්නේ එහෙම දෙයක් විය හැකි බව නමුත් භාවනාවෙන් පිටදී ඒක කොහොමද මම ඒ ගැන කරන්න ඕනේ කොහොමද මේක මැනේජ් කරගන්නේ කොහොමද කියලා මේ අවවාද දෙන්න පුළුවන්. මේ ගතිය භාවනාවෙන් ආපු එකක් කියලාද හිතෙන්නේ නැත්නම් කල්ැතිය තිබිලා තියෙනවා දැන් දැනුණද ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මොකක්ද උත්තර වෙන්නේ? භාවනාවෙන් තමයි ස්වාමීන් වහන්සේ එක පටන් ගත්තේ. පෙරේදා භාවනාවේදී තමයි උදේ එක පටන් ගත්තේ. ඊට පස්සේ ඊයේ හවස භාවනාවෙන් පිටදී වෙන්න පටන් ගත්තේ. එතකොට පරියංග භාවනාවකදී මේ වගේ ඒ වෙන්න ගතිය ඇවිල්ලා තමයි තේරෙනවා ඒක තමයි ප්‍රධානම දේ කියලා දැනගෙන ඇත්ත කැඩියොත් එතකොට ඒ වෙන්න ගතියට මොකද වෙන්නේ? වෙන්න ගතිය හැමම සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. පරියන්කදී මං ඇස් ඇරියේ නැහැ. නමුත් ඊයේ රෑ ස්වාමීන් වහන්සේගේ දේශනා වෙලාවේදී මම එහෙම වෙනෙන් ඇරලා ඇස් දෙක අරගෙන හිටියා. එතකොට අර වමනිට නිකන් මෝෂන් සික්නස් ගතියක් ඇති වුණා. එතකොට පරියන්කේදීත් ඒක උපක්‍රමයකට තියාගන්න ආනපන පේන්නේ නැහැ ඉන්න ඉරියව බලන්නේ නැහැ මේක වැන්න ගතිය වැඩි වෙනවා තමයි තේරෙනවා නම් ඒ වෙලාවේදී කරන්න තියෙන්නේ ඇත්ත දෙක අරපු ගමන් ඒක ඇත්ත දෙක අරලා මොකක් හරි ස්ථිර දෙයක් තියා බලන්න ඉන්න ඕනේ එහෙම ස්ථාවර දෙයක් දිහා එතකොට Tamanට ඉබේම ශරීරෙ මේක කන්ට්‍රෝල් වෙලා ඉන්න පටන් ගන්නවා චක්පනේදී සමහරලාට ඒ කම්මැලි වෙගෙන එනකොට ඇස් දෙක වහගන්න හිතනවා. වහගත්තොත් වැඩි වෙනවා. උන්ට ඇස් දෙක අරගෙන යන්න අරින්න ඕනේ. ඕක එක එක එක අවධියක් වගේ. ඊට පස්සේ ඒක තේරුම් අරගන්න පටන් අර ගන්නවා මේ ඒකෙදි මෙහෙම දෙයක් වුණා රසවත් භාවය නිසා කියන්නේ මෙල්බන් වල ඉඳදී මේ වගේ ශාලාවක වාඩිලා හිටියේ ඒත් ඔයගේ තරුණ ගෑනු ළමයෙකුට ඒක සිද්ධ වෙලා ඇවිල්ලා මට පුත්කලිකෝ කිව්වා ඊට පස්සේ මම ආව බයද කියලා බය නැහැ. ඊට පස්සේ මම කිව්වා දිගටම කරන්න කියලා. ඊට පස්සේ කට්ටිය මේ තලේ භාවනා කරද්දී දිගටම වැනෙනවා. එතකොට මේ එයා බය නැහැ. දැන් මිනිස්සු බය වෙලා. ඊට පස්සේ මම ගෝ ප්‍රසිද්ධ ප්‍රශ්නයක් අහන්නයි කියලා සභාවේ 200ක් විතර ඉන්න වෙලාව. ඊට පස්සේ මම ගෝ ප්‍රශ්නයක් නැහැ. වෙන්න පුළුවන් ඒක දිගටම යන්නේ කියලා. පස්සේ ළඟ ඉන්න කෙනෙක් දුවනහිල මටත් කිව්වා. මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. ඊට පස්සේ මම ආවා ඒ ළමයා බයයිද කියලා. ඒනම් දන්නේ. ඊට මම ඔයිට බයද කියලා. ඔව් කිව්වා. මම මටත් බය නැහැ. ඒ ළමයාට බය නැහැ. නෑ මට අසවලාට කිව්වා යා කියන්නේ කිව්වා යා ලොක්කෙක් ඒ කියපෙ කනකොට ගිහිල්ලා කියමක ඔය ඔය දෙන්න බය වුණාට ඒක අපි දන්න දෙයක්. පස්සේ කොහමද අවුරුදු එකහමාරකට පස්සේ මට ඒ ගෑන ළමයි ලියුමක් එවනවා. ඒ වෙනිච් එක්කනා. සංසප්පේ තාත්තරගනේ හොස්පිටාලේ තාත්තර මහරි ආදරේ බුදුම ශක්තිවත් පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. මොකද ඇඳේ දැම්මේ heart attack එකක් වෙලා ෂුවර් දැන් ඉවරයි. මෙහෙන් බලහින්නකොට අර ගැහිම එන්න පටන් ගන්න මුළු ඇඟම වෙවුලන්න ගත්තලු. දැන් මම ඇඳ ළඟ කඩාන වැටෙන්න මේ බලන්න බැරි කම නිසා. ඒක පාරටම මතක් වුණාලු මම මේට වෙටි ගිහිලා තියෙනනේ භාවනාවේදී කියලා. කියනකොටම ආයෙ පණ ඇවිල්ලා ආයෙ තාත්තා දිහා බලනවලු. ආයෙ ටිකක් වෙලා යනකොට ආයෙ නිකන් එක ලහන්ත වෙලා වගේ නලු දෙතුන් සැරයක් වුණාලු. උනාට පස්සේ අර පරියන්කේදී වෙච්ච එක මතක් කරනකොට මේක දිහා ඉඳ හදනවා. ඒක තාත්තට හටක් ආවෙත් නැහැ. මට ලොකු සතුටක් ඇති වුණායි කිව්වා. මම මේක කලින් වෙලා සාකච්ඡා කරලා තිබුණ නිසා මේ අභ්‍යග්යක් වෙලාට ආපු වෙලාවේදී මම ඒක සිහිපත් කරපු ගමන් නැග ඇඟට නැවතත් පණක් එන්න ආවයි කියලා. ඒ නිසා මේ වගේ වෙන්න තියෙන දේවල් يعني වෙවුලන දඟලන ඔක්කොම මේ කරබල ඉන්ටෙන්සිව් කේ යුනිට් එකේ වෙනවනම් හොඳයි. ඔය ඔක්සිජන් තියෙනවා, සර්ජන්ලා ඉන්නවා. ටට්ටක් ගාලා වැඩේ කරන්න පුළුවන්. ඒ නිසා එන රෙඩ ටික ඔක්කොටම එන්න කියලා. ඉන්න දෙයක් අරින් එන්න දෙයක් වෙන්න තියෙන දෙයක් වෙරපන්. අපි ඉන්නේ බුද්ධ ධම්ම සංගත් එක්ක. පුළුවන් නම් නටපන් කියන. ඒක නිසා කවුරුත් නැත්තනක දඟලනට වැඩිය ආරාධනා කරන්න ඕම නෙවෙයි රීතිමත් දිනවරෙන් ඔඩ්ඩි යකවරෙන් මොකාවත් ගුණ දිහා බලන එකයි තියෙන්නේ. එන එක දිහා බලන එකයි තියෙන්නේ. ඒ නිසා සමහරුගේ අවස්ථා දෙක විතර මම දැකලා තියෙනවා ඒක කන්ට්‍රෝල් කරගන්න බැරුව ගිය වෙලාවල් තියෙනවා. නමුත් හැම කෙනාම මොනවා හරි මේ එක එක විදියක් මොන විදියක් පොඩි විකෘතියක් අත්දකින්නවාමයි. ඉතින් ඒක අපි කාගේවත් පිටක් නෙවෙයි. Tamangema සතියෙන් Tamangema ක්‍රම සාවිද්‍ය වලින් එහා පැත්තට ගියාට පස්සේ ඒක Tamande චරිත සාධකයක් වෙනවා. මේක කලබලයක් අමලියක් වෙන වෙලාවට මේ දන්න දෙයක් නේ කියලා Tamangema අත්දැකීම මේ මතක සටහනක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ටිකක් ඉඩ තියෙන තැනක වාඩි වෙන්න. කැරර කෙනෙක්යි තියෙන්නේ. මාෂාල්ලාහ්. අවසරයි ස්වාමීන් වහන්සේ. මගේ මූල කර්මස්ථානය ඉන්න ඉරියව්ව දිහා බලාගෙන ඉන්න එක. ඒ ඉන්න වෙලාවට ස්වාමීන් වහන්සේ ටිකක් වෙලා යනකොට ටිකක් සමාධි මට්ටම සමාධි මට්ටමක් කියලා වගේ දැනකට ආවට පස්සේ මගේ මේ දෙපැත්තෙන් ටිකක් තද වෙන ගතියක් එනවා ඇතුළට. ඒක සමහර වෙලාවට එනවා සමහරලාට නැති වෙලා යනවා. ඒක මම ගණන් නොගෙන හිටියාම ඒක සමහර වෙලාවට නිකන් ඇතුළට නිකන් තද වෙගෙන තද වෙගෙන යනවා. ආයි ඒක රිලීස් වෙනවා සමහරලාට. ඕක නිතරම වෙනවා අර ඒ වගේම සමහර වෙලාවට නිකන් මේ ඔළුව පොඩි ෂේක් එකක් මට දැනෙනවා නමුත් මම එහෙම ඇස්සරලා බලන්නේ ඒක ෂේක් එකක් පොඩි එකක් දැනෙනවා මේ මේ මේ දෙකම එකම වෙලාවට වෙන වෙලාවලුත් තියෙනවා හැබැයි මම ආනාපාන සතිය මට දැනෙනවා නමුත් මම ආනාපාන සතියට වඩා මම වඩා කැමති ස්වාමීන් වහන්සේ මේ ඉන්න ඉරියව්ව ගැන හිතන්නේ ඒක තමයි මගේ මම කැමති තැන. ඉතින් ඒ හැමතිස්සෙම මම ආනාපාන සතිය දැනුණත් මම නිතරම යන්නේ එතෙන්ට. එතකොට මේ තදවීමත් එක්ක මම එහෙම අරමුණු තද කිරි එන සිතුවිලි තද කිරීමක් එහෙම මම කරන්නේත් නැහැ කියන එක මම දන්නවා. මෙතෙන්දි මම මොකද්ද ස්වාමීන් වහන්සේ මේක කරන්න මට මේක මේ පොඩි මේ ටික කාලයක් තිස්සේ තමයි මේක දැනෙන්න පටන් ගත්තේ මිට කලින් මේක තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට මේ තද ගතිය සතිය පැවැත්වීමට බාධාවත්ද නැත්නම් සතිය තියෙන බවට ලකුණක්ද? සතිය තියෙන බවට ලකුණක් කියලා මට දැනෙනවා. එච්චර තමයි කියන්නේ. අපි අද අවශ්‍ය කරලා තියෙන සතිය තියෙන බාට ලකුණනේ සතිය නැති වෙලාවක තද නෙමෙයි මොනවා වුණත් දන්නෙත් නැහැ. දැන් දන්නවා. ඒ නිසා මෙතෙක් කල ශරීරයේ වෙච්ච මේ নানা ආකාර වෙනස්කම් දැන් පේන්න පටන් අරගන්නේ සතියේ ආනිසංශයට. සතිමත් බව උද්දීපනයේ වෙන්න වෙන්න මේ ශරීරයේ සිදුවෙන දේවල් ඒවා ඉතින් පහ වෙනකොට තේරෙනවා මේ හතරමහා ධාතුන්ගේ ක්‍රියාකාරකම් කියලා. ඉතින් ඒක ලොකු ස්වාමීන් වහන්සේ ලියනවා ආනපාන සති පොත ලියනකොට යෝගාවචරයා හතර මහා ධාතුන්ගේ භාතාව තේරුම් ගත යුතුයි. ඒ තදවීම එනකොට ආපෝ ධාතුවේ ලහු ලකුණ විදිහටත් එනවා. මේ වතුර ටිකක් මැද වෙච්චාම සිමෙන්ති වලට සිමෙන්ති ඔක්කොම නිකන් කුට්ටියට හැදෙනවා වගේ තද වෙන ගතියක් එනවා. වැඩි වෙච්චාම වැగిරෙන ගතියක් එනවා. වායෝ ධාතුව ආපම ඔය වගේ නලවන්න පත් දඩ පටන් ගන්නවා. ඒ වගේම දැඩිසේ අල්ලගෙන ඉන්න ගතියකුත් තියෙනවා. පඩවි ධාතු ආවන තද බර ගතිය, සහැල්ලු ගතිය, සුමුදු ගතිය, ගොරෝසු ගතිය, තද ගතිය, මෙලෙක් ගතිය එන්න පටන් ගන්නවා. තේජෝ ධාතු ආපුවම වෙනවා. ඉතින් අපිට පුළුවන් නම් දවසකදී මේ ධාතු ගුණය බලන්න ශරීරාංගයේ දිහා බලන්නේ නැතුව ඒක භාවනායේ දියුණුවක්. දැන් අපි තාම දකින්න ඔළුව දෙපැත්තෙන් තද වෙනවා, මැද නලියනවා, කඳ වැනෙනවා හරි මේ කියලානේ. අපිට මේ භාවයේ විතරක් බලන්න පුළුවන් තද බව තද භාවයේ, තද ස්වභාවයේ, තද ගතිය විතරක් ඔළුව පැත්තකට දාලා. ඉතින් ඒ කියන්නේ මේකට සාදර වෙලා. මේක එනකොට බලන්න ඕනේ දැන් මේ ඔළුව තද වෙනවා කියන්නේ නැතුව මේ ආපෝ ධාතුවේ ලහු ලකුණයි මේ තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක අපි අස්පනා අපිට Tamangේම ශරීරයෙන් අත්දකින්න නැතුව පාඩම ඉගෙන ගන්න බෑනේ. අතීතේ වයමත් බෑ අනාගතේත් බෑ. ගහක් කොලක තද වෙලත් බෑ. ඉතින් මේ එන වෙලාවේදී මේක ධාතු ස්වභාව ධාතු ලක්ෂණ ධාතු ගති දකින්න නම් ශරීරයේ තියෙන ආශාව පොඩ්ඩක් කායේච ජීවිතේච අනපේක්ෂතාව උපට්ඨපේති කියලා තියෙනවා. කාය සහ ජීවිතය පිළිබඳ අපේක්ෂාව පොඩ්ඩක් අයින් කරන්න. අයින් කරන්න බැන්න නම් අපි හැම වෙලාවෙම මේ කතාව කතා කරන්නේ ධාතු ගුණේ භාව ස්වභාව ලක්ෂණ වශයෙන් නෙවෙයි ශරීර කොටස් වශයෙන්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ ධාතු ගුණ සම්මතයට දාලා ගන්නයි අපි හදන්නේ. කායයට සම්බන්ධ මොකද එහෙම නැතුව මේ ශරීරය තුලින් ධාතුගතව මතුවෙනකොට ශරීරාංග වලින් වෙන් කරලා බැලුවොත් පරමාර්ථ පැත්තට යනවා. ශරීරාංග වලට දැම්මොත් සම්මුතියට යනවා. ඒතකොට බබාගේ භාෂාව වෙනවා. ඉතින් මේක පුරුදු කරලා පුරුදු කරලා ඒක දැන් පුරුදු වෙන්න තිබිච්ච එක පරිේෂණ සඳහා හොඳ අවස්ථාවක්. ආවට පස්සේ මේක මම මාගේ හැඟීමකින් තොරව මේක බලහින්න පුළුවන් වුණොත් අපි මැරෙන්න ඉස්සෙල්ලා මැරුණා වගේ වෙනවා. ඒකට කියන්නේ කය සහ ජීවිතය පිළිබඳ ආතාව අත්හරින්න කියලා. ඉතින් ඒක අනිත් පැත්තට කියනවා යම් කිසි කෙනෙක්ගේ තුන කයට සහ ජීවිතයට තියෙන ආසාව වැඩි නම් එයා භාවනාව අතහැරලා මේක හේතුවක් කරගන්න භාවනා කරන්න බෑ කියලා. නමුත් කය ජීවිතය අතහැරලා මේක භාව ස්වභාව ලකුණු බලන්න ගත්තොත් කය ජීවිත අතහැරීම නිසා පරමාර්ථ ධර්ම පැත්තට යන්න පුළුවන්. ඉතින් ඒකෙදි කාටවත් කියන්න බෑ මේක විය යුතුයි කියලා. නමුත් මූල ධර්මයේ විස්තර කළ දෙන්න පුළුවන්. මේ තමයි ධාතු ගුණ අපේ ශරීරය තුලින් මතුවලා එන වෙලාව. මතුවලා ඉන්නේ නැත්තේ නෑ අනික් වෙලාවට. ආවට සතිය නෑනේ. දැන් සතියෙන් පෙන්නන්න පටන් ගන්නවා මේකේ මේ හතර මහා ධාතුන් විෂගෝර ධර්පය හතර දිනක් වගේ එක මල්ලේ දාගත්ත සර්පය හතර දිනක් වගේ තියෙනවා. එක එක වෙලාවට එකයි කිපෙන්නේ. ඒ කිපිච්ච එක තමයි ඔය වැඩ කරන්නේ. ඉතින් අපිට ඕන වෙලා තියෙනවා මෙයා පටන් ගන්න හැටි කොහොමද? කිපුණාට පස්සේ මොන පෙනේද පුම්බන්නේ? ධාතුවේ ලක්ෂණ හැටි පස්සේ ඉවර වෙන හැටි. ආස්වාසික මුලමඳාක දකින්න වගේ නිසා සංසිද්ධිය බලන්න පුළුවන් වෙන්න ඕනේ. බලන්න අමාරුයි කයට ආසාව වැඩි කෙනාට. බලන්න අමාරුයි ජීවිත ආසාව වැඩි කෙනාට. ඒක නිසා ඒක මූල ධර්මයේ දන්න කෙනා නම් ඊට වැඩිය පොඩ්ඩක් ඉඳලා බලන්න. අද අදට වැඩිය හෙට පොඩ්ඩක් ඉඳලා බලන්න. ඉන්න ඉන්න ඉන්න ඉන්න ගියාම මේක සම්පූර්ණ වේව් එකම දැන ගන්න පුළුවන් වෙනවා. දැනගත්තට පස්සේ වෙනවා මේක දැනගත්තත් නැත්නම් පණ කියන්නේ නලියන එකක් තමයි. පණ තියෙන තාක්කල් නලියන. ඒ නලියන දේවල් වලට බය වෙන තාක්කල් කෙලස් ඇති වෙනවා. නලියනික නලියන්න ඇරලා කෙලස් ඇති කරගන්න නැතුව මේකේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා බලන පටන් අරගත්තොත් ගස්කොලන් වල නලියනවා, චක්‍රාවාටේ කැඩ නලියනවා, Taman තුල නලියනවා. ඒක එච්චරම සිද්ධියක් කරගන්න යන්නේ නැහැ. එතකොට ඒකෙන් තමයි අපි ඔය මරණයට තියෙන බය, ජීවිතයට තියෙන බය අඩු කරන්න පටන් ගන්න. ඒ නිසා මිරිකන තැන මිරිකන්න ආරින්න. බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඊට වැඩිය පොඩ්ඩක් ඉන්න. 100 100ක් ඉන්න යන්න එපා. කරන්න බෑ. ටික ටික වැඩි කරන්න පුළුවන්. නලියන ගතිය ටික ටික වැඩි කරන්න බෑ. වැඩි කරන්න යනකොට නලියන ගතිය, කම්පන ගතිය දිහා ද්වේෂයකට වැඩිය සාදර ගතියක් එන්න පටන් ගන්නවා. එතකොට බුරුම පණ්ඩිතාංශ කියනවා මේක ෆ්‍රී මසාජ් එකක් හම්බ වෙනවා වගේ ස්පා එකක් හම්බ වෙනවා. ධාතු ගුණ ඇවිල්ලා මසාජ් කරලා දීලා යනවා. ඒක නිකන් මේ අභ්‍යංගනයක් වගේ. මේ විදිහට තමයි අපේ ඇඟේ ඇතුලේ pent up වෙලා තියෙන energy release වෙන්නේ. එහෙම නැත්නම් මොනවද කියන්නේ? ස්කයි සුව සේවාවකට වැටෙන්නේ. වෙන්න තමයි මේ ටික ටික ටික ටික ටික ටික ඇවිල්ලා වැඩේ කෙරලා යන්නේ ඔකට ගමි කතාවක් තියෙනවා hina යන එකක්. පුංචි ගමරාලයි මහ ගමරාලයි දෙන්න අයියා මල්ලි දෙන්න හේනේ මේ පැල් රකින්න යනවලු. පුංචි ගමරාල බය නැතිලු. මහ ගමරාල බයයි. ඉතින් එක දවසක් පුංචි ගමරාල මස් කාලා ඊළා හේනේ බුදියනින්ද ඇදී මේ යකෙක් ඇවිල්ලා දත් කලවලා දත් අතන තියෙන මස් කෑටි ටික හොඳට කාලා දත් ටික ලස්සනට ෆිට කරලා තියලා ගියාලු. ඉතින් පහුවෙන්ද ඇවිල්ලා බලනකොට පුංචි ගමලායන් ඇවලු මහක පාරට බලපු උඹ ගුලත්තර කාලා තිබුණ දත්තිය දැන් ලස්සන පිළිවෙලට හදලා තියෙනවා. ඊට පස්සේ ගලු රෑ යකෙක් ඇවිල්ලා කෑවා. මට තේරුණා මං කරබන් හිටියයි ගලු දැන් ඌ හොඳ ඩෙන්ටිස් කෙනෙක් ඌ හැබැයි. හරි ගසලා තියලා ඊට පස්සේ මහ ගමරාලත් ගිහලා කට අරගෙන පුදිය ගත්තලු මස් කාලා. ඉතින් යකා ඇවිල්ලා ටිකක් යන කකා ඉන්න වෙලාවේදී මූට බය හිතුණා. බයලා අරපු ගමන් යකා මූණ හැමතැනම දත් හිටෝලා. ගියාලු. ඊට පස්සේ පණිත් දවසේ බලනකොට කට පුරාම දත්ලු. කාලා ඉවර වෙලා දත් ටික හරිනකන් හිතපන් ටිකක් වෙලා. ඉන්න බෑ බයයි. ඒ බයට තමයි කෙලස් කියන්නේ. ජයන්සේ සමස්තයක් වශයෙන් කියනවා සියලු බය වලට තියෙන එක නම තමයි කෙලස්. ඒ නිසා මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් ඉවර වෙනකන් යන්න අරින්නකෝ. අතරමැද්දේ නිදර්ශන කාරණෝ විවේචන මේ විනිශ්චය මොකක්වත් කරන්න එපා. ඔක ඉවර වෙනකන් ඉන්න බැරි ගතිය නේ තියෙන්නේ. ඉවරලා බලනකොට පේනවා මේ ලෝකෙ වෙන්න ඕනේ නැති දේ මොනක්වත් වෙන්නේ නැහැ. මොකටද මේ අතරමැදට පැනලා අපි විනිශ්චය කරන්න හදන්නේ? අයි අපි මේ විනිශ්චයකාරයෙක්ගේ ආසනෙට ඉක්මනට යන්නේ. ජූරියේ ඉන්න බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒ නිසා බුරුම භාෂාවෙන් කියනවා ඉවසන්නා නිවන් දකි කියලා. ඒ ඉවසන්නේ මේ කයටමයි ආයේ මේ අල්ලපු ගෙදර මනුස්සයාගේ ඕ වෙන කොහෙරි බැලලා හරියන්නේ නැහැ. තමන්ගේ කයට මේක එනකොට කැපකරන්න ලෑස්තිලා යන්නේ එකයි තියෙන්නේ. ඒක අමාරුයි මේ තරුණ වයසවල ඉන්න අයට. නායකුණාට පස්සේ නම් කොහොමද වම තියෙනකොට දකුණනේ යන්නේ. උතුර බලනකොට දකුණ පේන්නේ. ඉතින් එතකොට ඔක කොයි එක ගියත් එකයි නාකෙත් අරකට තෙයි කාටත් ওই ටික වෙයි කියලා ඉතින් ඔය එතකොට ඔක භාවනාවද්ද දන්නෙත් නැහැ මොකද්ද කියන්න අමාරු කියන්නේ. පුළුවන් නම් ජීවිතේ ප්‍රථම වාසේ වයසේ කලු කෙස්තිබියදී තරුණ ඔදේ තියේදී මේක කරනවා නම් ඒක ඉතින් රියල් ගහේ බඩු. ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් තියෙනවා ඊයේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනකොට මට වැටහුණා මේ අපේ භාවනාවේ ඉන්නකොට ආය අපිට අරමුණු ගලාගෙන එනකොට ස්වාමීන් වහන්සේ මට තේරිච්ච විදියට පුළුවන් ඒ වෙලාවට ආයේ මූල කර්මස්ථානෙට හිත යොදන්න. එහෙම නැත්නම් එන සීක්වන්ස් එක අරමුණු වෙන සීක්වන්ස් එක චේන් එක වගේ දිහක බලලා එතන ඒ ગેප් එකෙන් අපි එතනින් නවත්ත ගන්න කියන එක තව එක දෙයක් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ තුනක් අපිට කිව්ව කරන්න කියලා ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් ආයේ පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් භාවනාවේදී තින්ද යනකොට ආරම්භක යෝගාවචරයක් නෙමෙයි යෝග සිද්ධ වෙන්නේ තමන් භාවනා කරන අරමුණ ගෙවෙන්න පටන් ගන්නවා ගෙවෙන්න යහගෙන එනකොට මේ සිද්ධ වෙන දේ ප්‍රകൃතියක්ද මනෝ විකාරද කියලා ෂුවර් නැහැ ඉතින් එතකොට යෝගාවචරය කලකොල වෙනවනේ යෝගාවචරය විකීප්ත භාවයටපත් වෙනවා. දැන් මේ මොකද්ද කියලා දන්නේ නැති නිසා එතකොට ඒ යෝගාතර හුඟාක් වෙලාට කරන්නේ අර තමන්ගේ මූල කර්මස්ථානට හිත දාලා බය වෙච්ච වෙලාවට ගඟේ ගහගෙන යන මනුස්සයා පිටුරු ගහැරි එල්ලෙනවා වගේ. ඉතින් ඒක එහෙම වෙන්න ඕනේ. එහෙම බුද්ධජනනාසේ දේශනා කළා තියෙනවා සතිපට්ඨාන සූත්‍රය ඉතරාට යනකොට පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා භාවනා ක්‍රම දෙකකට යන්න වෙනවා කියලා. ඉතින් ආනන්ද හැමතෙන් ආන ආනන්ද හැමතෙන් අහලා තිබුණේ නෑ ඒ නිසා ආනන්ද හඳු කරා මම දන්නේ නැහැ කියන්නේ. ඒක සරුවචාන් සඳහන් කරන මේ භාවනා කර හිටපු අරමුණ නැති වෙනවා. පණිදාය කියලා කියන්නේ අරමුණ එල්ලේ પરමාර්ථය දැනගෙන කරන භාවනාව. අපණිදාය කියලා කියන්නේ මොනවද දන්නේ නැති එක. ඉතින් එතකොට යම් හේකින් මේ දන්න දන්න දන්න තවල්ලෙටියේ ගිහිල්ලවල එකපාරට අන්ධකාර වගේ වුණොත් සරුවචාන්ස කියනවා නැවතත් එතකොට හිත ගැළබෙනවනේ ඇවිස්සෙනවා. ඇවිස්සෙනවා නැවතත් හිත එකතු කිරීමට සුසුසු භාවනාවක් කරන්න කියලා පණිදාය කරන්න කියලා ආයසරයක්. අර ගැළවි කැළඹී යෑම දරා ගන්න බැරි නම්. ඉතිකට අටුවචාන් වහන්සේ මෛත්‍රී භාවනාව බුද්ධ අනුසතිය වගේ දෙයක් කියන එකේ කලබල වුණොත් නැවත බුද්ධ අනුසතිය හිත දාන්න මෛත්‍රී භාවනාවට දාන්න කියලා. ඉතින් ඒ වෙනකොට කය ගන්නත් පුළුවන්, ආනපන ගන්නත් පුළුවන්. නමුත් යම් දවසක හිතන්න එහෙම බයක් එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් අරමුණක් නැතුව භාවනා කරන තරමට හිත මෝරලා නම් එන ඕනෙම දෙයකට හිත දීලා බලන්න ඉන්න පුළුවන්. මම මෙතෙන් ආපු ඉතිහාසය මට මතකයි. මම පටන් ගත්තේ ආනාපානේ. දැන් ආනාපානේ ගෙවුණා. ගෙවුණාට පස්සේ ඔක්කොම නිකන් කැදලි ගහිලා බොඳ වෙලා ලොඳ වෙලා තියෙන්නේ. ඒකට নানা ආකාර දේවල් එනවා. එන්නදලා නිකන් ඉන්න. ඒ දෙකට අමතරව සමහර වෙලාවට අවස්ථාවක් තියෙනවා ආනාපානෙ ගෙවිලා මොකක්වත්ම නැති අවස්ථාවක්. එතකොට මොකක්වත්ම නැති එක හෝ සමස්තේ ගොජේ හෝ ආනාපානෙ හෝ තුනටම යන්න පුළුවන් බය නැති කෙනාට. විශ්වාසය තියෙන කෙනාට විශ්වාසය නැත්නම් ආනපානෙ හිත දාන්න කියනවා. හිත දාලා ආයෙ හිත ටිකක් ගොනු කරගන්නයි කියලා කියනවා. ඉදිරියට යන්න විශ්වාසය ඇති කරගන්න. ඉතින් ඒ තුන විපස්සනාදී විතරයි තත්ත්වයට යන්න වෙන්නේ සමතිදී හැම වෙලක් වෙන්නේ නැහැ. ඒ නිසා හුඟව දෙනෙක් කරන්නේ මේ වගේ අර සියල්ලම එද්දි නොසැලී ඉන්න පුළුවන් තරම් පෞරුෂත්වයක් තියෙද්දි සම්ප්‍රදායනුකූලව අමෝරාවෙන් ආනපාන දාන්න හදනවා. සම්ප්‍රදාන කුල අමෝරාවෙන් ආයෙ කයට දාන්න හදනවා. එතකොට වෙන්නේ අර තැම්බගෙන තැම්බීගෙන එන බතට ඇල්ලතුරු එක්කරෝ වගේ. උදන් ගැහිලා යන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වෙලාවට කියනවා නෑ බය නැත්තම් <clears throat> සමස්තෙටම යන්න ආයි. එතකොට සියල්ලම ගොජයක් වශයෙන් පේන්න පුළුවන්. නැත්නම් සියල්ලම හිස්තනක් විදියට පේන්නත් පුළුවන්. නැත්නම් ඒ දෙයට සාපේක්ෂව ආනාපානෙ පේන්නත් පුළුවන්. ඒ තුනේම වෙනසක් නැහැ. විශ්වාසවන්ත මනසකට. විශ්වාස නැත්තම් මූල කර්මස්ථාන දාන්න කියන එක මම දැක්ක දෙපළක විතර බණ කියනකොට ඒ බුරුමේ පඬිස්සවාංශ කියනවා සැකනම් මූල කර්මත්තාන හිත දාන්න. සැක නැහැනේ යනාතේ අnderගෙන. අවසරයි ස්වාමීන් වහන්සේ. මම මීට කලින් රිට්‍රීට් එකකට සම්බන්ධ වෙලා නැහැ පළවෙනි පාරට සම්බන්ධ වෙන්නේ. දඬුවම් කරන්න වඩිනවා. <laughs> නමුත් අවුරුදු 4කට විතර කලින් වහන්සේගේ වීඩියෝ ක්ලිප්ස් 8ක් විතර තියෙනවා බුද්ධංග ධර්මත් එක්ක සම්බන්ධලා ඒක අහලා පොඩි අවබෝධයක් ගත්තා භාවනා සම්බන්ධව ගැටලු තියෙන්නේ දැන් භාවනා කරන භූත කොටස් සම්බන්ධ ප්‍රශ්නාව වෙලේ මට මේක මතක් වුණේ මම ඒ හම්දුරන්ගේ උපදෙස් පිළිපැදගෙන භාවනාව කරගෙන ගියා පස්සේ ඔය ආපෝ තේජෝ වායෝ පඨවි කියන ඒ සම්බන්ධය පිළිබඳ වැඩි විස්තරයක් තිබුණේ ඒ ඒ ධර්මදේශනාවල. දැන් අවුරුද්දකට විතර කලින් මම භවනා කරගෙන ඉන්න ගමන් පරයන්කේ කකුල් දෙක පිච්චෙන්න වගේ ආවා. පස්සේ මං හිතපු තැනින් පොඩ්ඩක් බය වුණා මොකද කවදාවත් ඒ අද්දෙකම ඇවිල්ලා නැහැ. ඊට පස්සේ නැගිට්ටා පිච්චේද කියලා හිතාගෙන නැගිටලා භාවනාව නවත්තලා ආපහු බුදුගුණ සිහි කරලා ඉවරලා එම් නිදාගත්තා. ඊපස්සේ ආපහු දැන් උපදෙස් ගන්න කවුරුවත් ඇත්තේ නැහැ. ආපහු ඉන්ටර්නෙට් එකම සර්ච් කරලා ඉවරලා තවත් වාසනාවට වගේ එක හාමුදුරුවමක්ගේ ක්ලිප් එකක් හම්බලා ඒක කිව්වා. කියනකොට තමයි දැනගත්තේ මේ භාවනාවේදී මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මෙහෙම මෙහෙමයි කියලා. පස්සේ ඊට පස්සේ ඒ වගේ දැඩි රස්නය ගැස්සෙන ගතිය ඒ වගේ එහෙම එන්න පටන් ගත්තා. වෝකින් මෙඩිටේෂන් වලදී මට එක සැරයක් ආවා මේ මෙතන මේ වම් පැත්තේ ඇහැ උඩින් හීතලට වගේ වතුර පාරක් ඇවිල්ලා මේ මෙතන නළල මැද්දේ අයිස් කැටයක් තියලා වගේ මං කලින් ස්වාමීන් වහන්සේ මට ඒ අත්දැකීම ඇවිල්ලා නැහැ ඇවිල්ලා නැහැ කියන්නේ දැන් අර පරයන්කෙදී ඉන්නකොට ඔය රස්නේ ගතිය, සීතල ගතිය, උණුසුම අර සමහරවිට මේ පිස්ටන් එකක් තියලා වගේ පිටිපස්ස පැත්තෙන් ගොඩ ගැස්සෙන ගතියක් කියලා තියෙනවා. නමුත් ඔය මේ වෝකින් මෙඩිටේෂන් වලදී ඇවිල්ලා නැහැ. ඒ වෝකින් එකෙදී එහෙම වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඒ කොටස් මගෙන් දාන්නේ දැන් ඔය. දෙන්න බැරි දේවල් වෙන්නේ නැහැ ලෝකෙ වෙන්න තියෙන්නේ ඔක්කොම වෙන්න පුළුවන් වෙලාවෙ. මම කැන්ඩා ගිය වෙලාවේදී ඒ අපි ගියා කොහෙද රත්යාදුවක් ගියා ගිය වෙලාවේදී හාමුදුරු කියනවා මේ යම්ම කෙනෙක් ගිහිල්ලා ඉන්දියන් කඩේකින් වඩේ ගෙනාවලු. වඩේ ගෙනාලා ඉවරලා හරි ෂෝක්ලේ මනස සිංහලෙන් කතා කරනවා. ඊට පස්සේ කියලා කිව්ලු කතාවට වෙලා අයියා බෑන්ඩ් ඔයාගේ වඩේ එක්ක සමනලෙක් හිටියයි කියලා. ඊට ටෙලිෆෝන් කළා "ඒක වෙන්න බෑන ඕන." සමනලිය කොහොමද වෙනවා? කැරපොත්තන වෙන්න පුළුවන් කිව්වලු. <laughs> ඒ සමනල වෙන්න බෑ. ඒක වෙන්න කරපොත්තර අපේ කඩේ හරියට ඉන්නවා. ඉතින් වෙන්න පුළුවන් දේවල් වෙනවා. මගෙන් අහලා වැඩක් නැහැ. මම ඔයාලට කවදාකවත් අහු වෙන්නෙත් නැහැ. දෙන උත්තර අපබ්‍රන්ත උත්තර දෙන්නවා. අපි අපි ජීවිතේ අනුන්ට මොන මොන જાති කරදර කරලද්ද කියලා හිතන. දැනගෙනද අපි කාට හරි මොනවාරි කරදර කරන්නේ. ඒකව පරිසම් දෙනකොට අපිට කිසිම පදනමක් පේන්නේ නැහැ. ඉඳපු ගමන් අහසෙන් එන්න වගේ පේන්න පටන්. හැබැයි ඔක්කොම තියේදී භාවනා කරත හැකි. එච්චර අපිට ගන්න තියෙන කාරණා. ওই තියෙන ඔක්කොම තියේදී පාරේ කොච්චර දෙනගේ හිටියත් මට වාහනේ අරගෙන යන්න පුළුවන් නම් පාරේ වාහන අයිනකන් ඉන්න එපා. වෙන්න පුළුවන් ඕන දෙයක් වෙන්න පුළුවන්. එතකොට තමයි අපේ හිත සම්පූර්ණ ධර්මයට සම්පූර්ණ විවෘත වෙන්නේ මොනම දෙයක්වත් අභියෝග කරන්න එපා. අභියෝග කරනවා කියලා කියන්නේ දැනුමක් වළක්වන්න හදන්න. අපි කරා එන්න හදන දැනුමක් වළක්වන්න හදන එම් නෙවෙයි සම්පූර්ණ ෆුල් මීල් එකම ගන්න. අරම අඩු කරන්න යන්න එපා. එතකොට ලාභේ මොකද්ද? වෙන කවුරු මොන ප්‍රශ්නයක් ඇහුවත් උත්තරයක් දෙන්න පුළුවන්. ඒ තරම් කාලා තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් මුගලන් ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා මේ සෝවාන් වෙලා ඒක සුමානේ නිවන් දැක්කලු. I think සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සුමාන දෙකක් ගත්තලු. අර දැකපු දේවල් ආයෙත් ඔක්කොම විස්තර සහිතව බලලා දඹදිව තලයේ තියෙන හැම නාම රූපයක්ම නැවත නැවත සම්මර්ෂණය කරලා. ඒ නිසා සාරිපුත්‍ර සාසිකට කවුරු ඇවිල්ලා මොන ප්‍රශ්නයක් දැම්මත් එයාමතෝ දන්නවා. මේක මං කාලා තියෙනවා කියලා. ඒ නිසා ඕනම පුතඥයෙක් ආව සෝවන් කරන්න හැකියාව තියෙන උන්වහන්සේට අර වෙච්ච වැරදි ටික සාසනයට ලාභයි. තේරෙනවද මේ කියනකොට? ඒ නිසා කාබු පරිප්පු ටික ඊ සාසනයට ලාභයි. කවුරු හරි ඇවිල්ලා අහුවොත් එයා දන්නවා. අපිට පේන්නේ නම් අත්තරද්දක්, පමාවක්, වැරද්දක් නෑ. මේ සාසනේ කිසිම කවදාකවත් වැරද්දක් නෑ. මේකේ තියෙන පොඩි හුරතල් ටිකක් තියෙනවා. ආගෙන ගියොත් කවුරු අමාරු කරනත් තමයි තේරෙනවා අනේ. අලුත් දෙයක් නෑ. ඉතින් මාත් මේක කරලා තියෙනවනේ. ඒකට පුදුම සුවදකමකුත් ඇති වෙනවා. ඉගෙන ගන්න යාරේ ඉගෙන ගන්න වැරදි හරහා තමයි. ඌ ඇත්තටම වැරදි නෙවෙයි. හුරතල් කියලා තමයි කියන්නේ. ඒ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ දැන් මෙනෙහි කිරීමක් දැන් මගේ සතිය තියෙනවා කියලා මට තේරෙනවා දැන් මෙතනදී. නමුත් අර වෝක මෙඩිටේෂන් වලදී සතිය තියන්න කියන්නේ ස්වාමීන් වහන්සේ කකුලේ බොඩි එකේ ඇඟේ පල්ලෙහා ප්‍රදේශයේනේ. ඉතින් මෙතනට දැන් ඉස්සලා ඉස්සලාව ප්‍රශ්නදී විකල්ප තුනක් දුන්නානේ. ආයෙසර බබා වෙන්න හද. දැන් තමන්ට බය නම් ආයෙත් ගණ්ඩ විකල් වල බය නැහැනේ. කම්මෝගෝ චිකාගෝ. රාජා හෝ මා හෝ ගංගා හෝ. ජම් ෆ්‍රොම් ජම්බිට ද ඕල් පොන් ප්ලොප්. එච්චර ඕක වුණා දැන් භාවනාවේ. අපි සම කමඨාන් සුද්ධ කරනවා තමයි. කමඨාන් සුද්ධ කරාට අන්තිමට තමන්ට තමන්ගේ කමඨාන සුද්ධ වෙන්න ඕනේ. ඊකාවේ චිත්තක්ෂණයට බාධා නොවන විදියට. එහෙම මේ ඒකට කරන්න තියෙන්නේ කාය ජීවිත දෙක নিরপেক্ষ වෙන්න ඕනේ. වෙන දෙයක් වුණාවේ අපි යමුක ලුණාවේ කියලා ඒ දවස්වල ලියලා තිබුණා. මොකද ලුණාවේ රෙස්ට් හවුස් එකට ගිහිල්ලා අනියමෙන් හිටපු කපල්ස් 12ක් අල්ලලා පත්‍රේ දාලා තිබ්බා. අපි පොඩි කාලේ. ඒ නිසා ඔටෝබයෝග්‍රැෆි කියලා නෝ උන දෙයක් වුණාවේ අනේ අපි යමුක ලුණාවේ කියලා. භාවනාදීත් එච්චර තමයි කියන්නේ වෙන්න දෙයක් වෙච්චා. no reservation හරි අපි යනවා අපිට වෙලාව වැඩ වෙන වැඩ තියෙනවා අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා අනිමාව සටහන් කරනවා මම හිතන වෙන ප්‍රශ්න නැහැ කියලා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි